විනෝදනීය විභාගතර මහා සංඝරත්න මාස්ටර් ප්‍රවාසික පාත්‍ර මාතු සම්බන්ධ කරගෙන සෙනසුරාදා අද දවසකම සාකච්ඡාවක් පැවැත්වෙන චාරිත්‍රය අදත් අපි හිනා කාර්යතුමින් තියෙන අපි මේ සමාජයෙන් දුන්නා සමාජ කාලයක් මේක ගත කරන්නයි චාරිත්‍රයේ මේ මුල් කොටස අපි ඊවි අවස්ථාව සිහිපත් කරගෙන වාට වාරේ කරන ධම්මපද ගාතාවක් අනුවදී සාකච්ඡාව ආරම්භ කරනවා. ඒකට කැමැති පරිදි විවිධ ධර්ම සාකච්ඡා වලට පත් කරගන්න පුළුවන්. ඇතන් දොන ප්‍රශ්න පාඨන කිරීම. ඒ අතර මේ සමාගමේ ඉන්න කටියත් විපත්ත මාර්ගය සම්බන්ධ වෙනවා. ඒක තමයි මේ දක්වා ධර්ම සාකච්ඡාව ඉගෙන බලන්න. ඕ තෙරුවන් සරණයි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 ඊළඟ වැඩි හිටි වතන යන ආදී සුදුසු කල්ලියේදී තිසිනා හේල් දන් කී සඳහා බුදුන් වහන්සේට ගොස් උපමාව එහි WhatsApp යාසිය කුටියට යා යුතුය. වරදාම් පොනෝ සිරු පිළිදැඟුම් මා බව සිරු පිළිදැඟුම් බව ඇනියත කිසෙයේදී පිටිපිනිස gediya දෙවීමට පළමු. විශේෂ පැනින් දෙව පාත්‍රය තව කියලා තැම්පත් කර තිබී. පින්න පාත්‍රය සඳහා gediya ඇඬෝ කල තෙරුවන් පුදා පාසිරු දරා කමඨාංගත් සිතේ ජීවිතයට මිනිස් භාගයේ ප්‍රමන සුදු කාලයකින් ගමින මගේ ක්‍රියා සමග කමඨාන් මෙහි කරමින්ම රොස් අසුරල අතරදී මෙත්නමඨාන් නිදුව ප්‍රතිපිරිත ඇතර පිළිපිරිගෙන කරලා යන කලද කමඨාන් නොවර ආයුධ මුදුන්වල වත්සප්පය දිවා වන්දනාදීන් පසු පැයක් පමණ පුරුදු බව නියෙදී පිළිවැව පිළිගැස්සෝ නැතොත් ඉතුරු කාලයක් භාවනා සඳහාම යෙදෙවි. සාද පාඨ පමණ වත් පිළිවෙත් යෙදී සංධ්‍යා වන්දනාදී නිමවා වැඩි වැඩි මහලු ආයදීන්ගේ සුවදුක්ඛයා ඍෂිනන් ඊළඟපසෙද සාදා පිළිසිදු පැනින්ද පිළිසිදු සිටින් තමවතල කුටියට යාවි. මෙද යම අවසන් වනතුරු පිරිවාහන බණක් නැතෝ කමතහනින් කල්ගෙවා අලියමට පෙර අවදි වෙමි සංතුහාන් කොටගෙන රැය 10ට නිරුපගත වී සිටි. සමාගයේ දිනපතා සීලවල සංතුහාන් කොට ලබාගත් කාලසතානක් සමා ඉදිරියේ තබාගත යුතුය. මොනම කරුණක් නිසාවත් එය කරුණ කිරීමට අනිස්ථාන කරගත යුතුය. නායකයන් සමග ප්‍රත්‍ය සම්බන්ධ අඩුපාඩුකම් කීම් ආදී කතාද නොකළ යුතුයි. ආරාධනාවක් ඇතොත් ගුරුන් වැඩිහිටියන්ගේ අවසරත්ව ධර්ම දේශනාවට සම්බන්ධ වී යුතුය. තමා යෝගාවචරක බවසෙන් සීයේ තබාගෙනම ඒ කාලයේ සීනුවණින් ගෙවිය යුතුය. අතුලත තොරතුරු පිටත දීමත් පිටතොරතුරු අතව ගැනීමත් නිසා වාද විවාද පහළ වීමට ඉඩ ඇතිවන හේයින් ඒ මුළුමනින් ආරක්ෂා වීමට සිතන කත යුතුය. ඔබගේ ගමනාදී ඉරියව් පැවැත්වීම ඔබ ගුණාගුණ පහල කරන මඟක් වන හේයි. නියම සමනා කල්පය. රහසත් එලිපිටත් ඔබෙන් තොරනවනසේ හැසිරිය යුතුය කතාවත් මීටම ඇතුළත් වේ. තම තමාට කරගත හැකි සීලවල තමා විසින්ම කරගැනීම යෝගාවචරයට සුදුසිය. එබඳු දේහදී ශාන්ත දාන්ත ප්‍රවත්ම සාරුප්‍ය සමනා කල්ප යන මේවා නොබිනසේ එහිදී යුතුය. එහිදී යුතු බව කලින්ම සිත බාගත යුතුය. විකරුණේ එකතු වී කතා කරමින් සිටීමට තබා වැඩිපුර වචනයක් පවා කතා කිරීමට යෝගාවචරයට ඉඩ නැත. එහෙන් ආරාධනාවක් ඇතොත් එහෙන් අත්‍යවශ්‍ය කිසක් නැතහොත් අනුන්නස කුටියකට නැවැදිය යුතුය. බුද්ධ වන්දනා, පින්දපාත ගමන ආදීදී ගමනාගමන සුද්ධිය නිතර පැතිය යුතුය. අනිකුට හිරියරමනසේ භාවනා කරනවා කිරීම ඔබේ යුතුයකම නම් අනුන්මෙද තමා ගුණවත්කම් හපංකම් හොවා දැක්වීමක් ඔබට ඕනෑ නැත. තමා නිතරම පරිහරණය කරන පිළිකර ජීවිතනක තන්පත් කර තබා ගැනීම පරිහරණයට පහසු වෙයි. වැඩ කටයුතුදී මං වෙයි සිතද තන්පත් වෙයි. සිතේ නාරබුන් නිසා ඇලීමක් හෝ ගැටීමක් හෝ වෙන කිසිම අපක්ලේශයක් පහළ වන විට යනුවණින් සලකා තමගේ යෝගාවචකම් ඉස්මතු කොට සීර නඟා ඉබඳු උතුරු මැඩලීමට සමතක විය යුතුය. ඈර පිළිසිදුව නිතර ගනිමින් දස ධම්ම සූත්‍ර ආකාංක්ෂය සුත ආදී සූත්‍ර ධර්මයන්ද සංවේග වස්තුන්ද දවසට කීප විටක් සලකමින් ඇතුළත පිරිසුදුකම ජීවෙන් තබා ගැනීමට නිතර සිතාගත යුතුය. සංඝයාගේ පුදු මහත්කර හොඳින් කිරීමට මෙන්ම මිනිත්තු 15ක් පමණ සාරවත් ධර්මානුශාසනය කිරීමට පුරුදු තබාගත යුතුය. කරන හැම වැඩක්ම ක්‍රමානුකූලවත් හොඳට පිරිසිදුපත් කිරීමට සිතට ගත යුතුය. ආගන්තුක පැමිණ පැවිදි පින්වතුන් වද්දක් කීම ඔබ ගුණ දිනු උපකාර වන්නාසේම සංවාසාරහා නොවන්නා ගැටීම ගුණ පරියාණියට හේතු වනවකද තදින් හිතට ගත යුතුය. පිට තාත්‍යාවශ්‍ය ගමනක් යාමට ඇතොත් ඒ යෝගාශ්‍රම කතිකාවතය සඳහන් ලෙසින් කළ යුතුය. පත්පිළිවේ සම්පූර්ණවද පිරිසුදුද ක්‍රමානුකූලව කරන හැටි උගෙන ඊයේදීම ඔබේ සීල සරිපූර්ණට ප්‍රකාරවන බව සලකා වත් සම්පන්න වීම උත්සාහ ගත යුතුය. ප්‍රමාණයේ ඉක්ම කරන ලියුම් කරදෙනද යෝගාවචර තත්වයට බාධා වන අන්‍යයන්ගේ අන්‍ය යෝගාවචර තත්වයට බාධාවර අභ්‍යන්තර බාහිර සම්බන්ධකම්ද අතහැරගන්නවා. සහැල්ල පැවැත්ම පැවිදි ජීවිතේ පවත්වා ගැනීමේ පහසුම ක්‍රමය හේයින් පොතපත ප්‍රවාහ අධිකව කොට ගසා ගැනීමෙන් වැළකීම ඔබේ යුතුයකම විය යුතුය අසභ්‍ය ප්‍රවෘත්ති වලින් ගන්න ප්‍රවෘත්ති පත්‍රාසලකටවත් නොගත යුතුය ශ්‍රී කල්යාණ යෝගාසම සංස්ථාට හා මේ ස්ථානයේ කතිකාවතරද එකඟව වැඩ ගෙන යාම නිවසන ඔබේ ආ අන්‍යයන්ගේ පහසු සඳහා වෙනු ඇත එහිදී ඔබේ හිතට වද්දා ගැනීම ඔබේ යුතුයකමද යෝගාචර දිනචරියාවයි මේ ඉම කරන්න දෙන්නේ පළවෙනි අංකේ දීගාට බලාපොරොත්තු වෙන අපේ නියමිත ධම්මපද ගාතාවක් ධර්මාර්ථකාව සිහිපත් කරගන්න ඊගාවට යනවා අපේ ධර්ම සාකච්ඡාව පවත්වන්න. ධර්මපදයේ ගාමනාග රාත්‍රී ගාමන ඉවසීම බලය විල ඉවසීම බලණීය කොට අක්කොසිත වාරද්වාජ බවුන ආරම්භ රජගහනුවර වේනවන අක්ඛෝතං වද බන්දං අදුස්සෝ යෝති කිච්ඡති අන්ති බලං බලානිකං තමං භූමිකාමනං අන්වය යෝ අක්ඛෝතං වද බන්දං ච අදුස්සෝ තිතික්කති අන්ති බලං බලානිකං සංඝං බ්‍රාහමණං භූමි වාචය අපස්මස්සා වද බඳු ඉවසන ඒ ඉවසීම බලානිය කොට ඇත්තා බ්‍රාහමණයාය අර්ථ යමෙක් අකස්මත්ද ඔබ සොරක බාලයක මෝඩයක ඔතියක ගුණක පොටලයක තිරිසිනක ඔබට සුගතියක් නැත ඔබට දුගතියම යන ඔබට දුගතියම යන දසාදාරු අකස්මතින් ගැට කරන අපහාසයේද වදහා බැඳුම්ද තාත් විසහා අත්තා කෙලින් නිලින් වශයෙන් කෙරෙන වදයේද ප්‍රියකවල ලෑම වශයෙන් කෙරෙන බැඳුම්ද නොකිපීම් ඇතිව විවසාද ඒ ඉවසීම බලය කොට ඇති නැවත නැවත උපදනා එම ඉවසීමම බලය නැ බලයනීය කොට ඇති ඒ තනත්තා මම බ්‍රාහමණයයි කියමි අක්කොසන් අක්කොසතින් විනීමය ඒ දසවැදෑරුමිය සෝරවාසි බාලවාසි මුල්වාසි ඔට්ටවාසි ගෝණවාසි ඡද්‍රවාසි නේරයිකවාසි ත්‍රිඥානගතවාසි නැති තුයිනම් කුගති දුකතියේව තුයිනම් පාඨංකා සොරේ ඔබ සොරෙක් වෙයි බාලයෙක් වෙයි මෝඩයෙක් වෙයි කුපියෙක් වෙයි ගොනෙක් වෙයි කොටලෙක් වෙයි තින්දරෙක් වෙයි ඔබට සුගතියක් නැත ඔබට දුගතියම කැමති විය යුතුය යන දසයය වද බන්ධන් වදය හා බැඳුමිය වද වශයෙන් පැමිණ දඬුවම් හා බැඳුම් වශයෙන් පැමිණ දඬුවම්ය වදනම් කිස හෝ අත්පස් හෝ සිරුර අවයව කෙටින් සිඳීමිය බන්ධනම් බැඳීමිය ඒ අන්දු බන්ධන රාජ්‍ය බන්ධන වශයෙන් දෙවදාරුමිය අංග බන්ධන නම් සිරේ ලෑමය, සුලංගු ගැටීමය, රාජ්‍ය බන්ධන නම් රැහන් යදම් ආදයෙන් බැඳීමය, පිටිපැති ඉවසීමය, අනුන්ගේ අකොස්මත් හා බඳ බැඳීම ඉවසීමය, අන්ති බලං ඉවසීම් බලය, ඉවසන තැනැත්තා සමතනම ජය ගන්නා බැවින් ඉවසීම ලොකුම බලය, බලානිකං බලණීය යලි යලි හටගැනෙන ඒ ඉවසීම බලයනි කොට ඇත්තාය නිදාණය වාදයට ගොස් රහත් වීම අක්වාසක බාරද්දාජ බබුණු රජගහනුවරට නුදුරු බබුණු පවලට සොහොයුරන් සිව් දෙනෙක් වූහ වැඩිමල් දෙදෙන අක්වාසක බාරද්දාජ යන එකම නමින්ද බාල දෙදෙන සුන්දරික බාරද්දාජ විලංග බාරද්දාජ නමින් නිදුසනහ අක්වාසක බාරද්දාජ බබුණට දරංජානි නම් රෝමත් ගණිතමේ කෙනෙක් වූහ ඈ තුනුරුවන් කෙරෙහි සදහැත්තිය සෝවාන්‍ය අගේ කුවිස් විසදුතිය ධනඥානි ගෞරවයන් නිතර නාමකස්ස භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්ස කියා දුරදුරට නමදී බමුණට ඒ නිවසිය හැකිය දවසක බමුණා බත් කන්නේ නින්දදී දෙලක කියා නැමදී බමුණා කිපුණි ගණ්‍යක ධනදරා ඒ බුදුන්ට නමදනේ කුමටද මම දැන් ගොස් වාදකට ඔහු පරදවමි අනාතන සති බලවයි බැවිණියට දොඩා රඩහමින් වෙනට ගොස් පසකෙහින මේ තන විශාලේය බමුණා කුමක්නාසා සුවසේ සානය කරේද කුමක්නාසා සෝක නොකරේද ඊනම් එකම දහමක් මේ නැතිීමේ යහපත්ද බුදුරද හෝද නසා සෝකේ සානය කෙරේ හෝදේ නැතිමින් සෝක නොකරේ විෂයක් බඳු දුක් විකතට මුල් වූ හෝදේ නැතිවීම අරියය පහසක් මම පැහැදී මහණව රහත් වූයේය අනික් අක්කෝසක බාරද්දාය බවුද සිය සෝහිතා මහණව වූ වසා පහ පවුලටම පාණිය ගැන දුම්නස බුදුරන්තුන්ට බැනවැදීම බැනවැදීමට අවුත් මහණව රහත් වූයේය. මෙසේ ගෝහිරන් සතර දෙනම් බුදුන්ට බැනවැදීමට අවුත් මහණව රහත් වූහ. බුදුරදුන්ට බැනවැදීමට ආ ඔවුන් සතර දෙනම් මහණවි රහත් වීම සිදුම එළවන සුභයයි ධම් සමෙහි රැසූ වහන්දා පැවසූහ. මේ නිමිත්තට යමෙක් අකස්මාත් වදහා ගැටුණ නොකීකීම් ඇතිව ඉවසාද ඉවසීම බලයකට ඉවසීම බලයකට ඇති බලහනි කොට ඇති ඒ කුඟුල් බ්‍රාහමණයයි මම කියමින් වදාළ සේක විද්‍යාවේ මේ සාමාන්‍ය අර අත්ුප්දේශ පාඨ නැත්නම් නැත්නම් සුද්ධ පාඨ වශයෙන් කියනකොට මේ සාම්පුදනේ කච්චා කොටන කොටක් ගෝනේ අන්ති බලා පම්බජිකා. අම්සන් කපේ කොටලා තියෙන විතර අපිතර තියෙන එකම බඩේ කන්ති බඩේ. බලයේ හැකින් බලයේ ධාතික බලයේ සෙනඟ බලයේ යෝගාවචරයේ බලයේ ඉවසන බලය. ඒක තියෙනවනේ යෝගාවචරකම තියෙනවා. එහෙම නැත්නම් මොන දීකට හරි කියපෙනවා නම් හෝ වාද ගැටෙනවා නම් හෝ චෝදනා කරනවා නම් ඉතින් ඒක ඉතින් තන්නේ ක්‍රම සමාජයට පිළිදීයක් කරනවා. මේ මහානකම තියෙන තන්නේ කරේ ඉවසෙන්නේ. ඒ නිසා කන්ති බලා පබ්බජිතා කියන. මේක තියෙනවා කන්ති බලම් බලානිකන් කියන. ශාන්තිය බලයේ කි බල ඇණියකි කියන. එසා ඒ ශාන්තිය කියන එක මේ තනි මිනිසෙගේ සාමීකක් නෙවෙයි ඒක බල ඇණියක්. ඒකට සම්පූර්ණ බුදුරජාණන්ගේ ජන්ම පිටිපස්සේ කියනවා. රහතන් වහන්සේලා ජන්ම ආදීන් වහන්සේලා ජන්ම පිටිපස්සෙන් ඇවිල්ලා හොඳට මේ තේරෙන්න පටන් අර ගන්නවා. මේක මට කියන්න පුළුවන් මේ එක ඉවසන ගතියෙන් දසපාරමිතාම් පිළිගන්න. පාරමිතා 10ෙම පිළිෙන්නේ කිසිම වස්තුවක් අවශ්‍ය කරන්නේ කිසිම වෙලාවක් යන්නේ නැහැ කවුරු හරි ගහන්න ඕන. ඒකට ගෙවන්න වෙනවා. අපිට කරදර කරන මනසට විතරක් ස්තුතිවන්ත වෙන්න නම් මෙච්චර අපිට මේ වැඩේ කරද්දී ශාන්තිය තියෙනවා කියලා බලන්න අපිට අම්මා දෙන්නේ නැහැ අවස්ථාවක් තාත්තා දෙන්නේ නැහැ යාළුවෙක් දෙන්නේ නැහැ බුදුහාමුදුරුවෝ දෙන්නේ නැහැ රහතන් වහන්සේලා දෙන්නේම අසපුරුෂයෙක්. මේ මනසට ස්තුතිවන්ත වෙනවා මෙච්චර අපි මේ කරදර කරද්දී ඇවිල්ලා අපිට කාන්තිය තියෙනවා බලන්න මේ අවස්ථාවක් දීපේ කියන්නේ. යම් වෙලාවක අපි අප කෙරෙහි කවුරු හරි ආක්‍රෝෂයක් කරනවා නම් ඒක කියලා තියෙනවා මේ ආක්‍රෝෂ වස්තු 10 හොරෙක්කි බාලකේ මූලකේ වොරණකේ පත්‍රබේකි බූරුවේකි අපායම ඔබට සුඛතියක් නැහැ කියලා ඒක තමයි සාමාන්‍ය දසවස්තු තියෙන දැන් නම් වෙනම වචන ටික සෙට් කරලා හද දැයි බුදුහාමරන් කාලේ තුන 10 ඔය කාලේ වෙනම ලයිස්ට් එකක් හද දැයි එක එක කොළඹ එකම බජාරක වචන වර්ගයක් තියෙනවා පිටරටවල තව ස්ලෑන්ග්ස් වර්ගයක් තියෙනවා ඉතින් අරන්නේ තව එකක් තියෙනවා ගමේ තව එකක් තියෙනවා රස වස්තු වෙනස් වෙනවා. ඉතින් ඒ වෙලාවේදී අපි මේ ප්‍රිය වස්තුවක් අපිට ප්‍රිය වස්තුවකට තමයි ඔය හේතු කරන්නේ. මොකක් හරි අපේ ප්‍රිය වස්තුවක් ඉල්ලනවා. එහෙම නැත්නම් අපිට නරක වස්තුවක් දෙන්න හදනවා. ඒක තමයි ඔය මේ ගැටුම ඇති වෙන්න හේතුව. අන්නේ ඉල්ලන දේ කුමක් හෝ වේවා අතාරින්න පුළුවන් නම් මම දැන් මං ඊරා එල්ලෝ පෝස්ට් එක ගන්න පුළුවන් කියලා නිකන් දොර ගාම එල්ලලා තියෙනවා අන්නේ කියන දේ කුමක් හෝ අතාරින්න පුළුවන් නම් ඒක දාන පාරමිතාවක් වෙනවා. දාන පාරමිතාවක් කියලා කියන්නේ මේ පුතල පාර්සල කරලා මේ සිව්පතේ ටිකක් මොනවද මෙව්වා ටිකක් දෙන එක නෙවෙයි. සතුමතුර ටිකක් දෙන එක නෙවෙයි. දාන පාරමිතාවට එන්නේ ඊයලා මේ ඊමේල් එක ආවේ. නැත්නම් අරුණවන තුමා මට කියලා තිනේ. බොහෝ විට මිනිස්සු අකාරුණික සහ ආත්මකේන්ද්‍රී අය වෙති. ඒ වුණත් ඔවුන්ට අනුකම්පා කරන්න. ඔබ කරුණාවන්තර මිනිසුන් ඔබට ආත්මාර්ථකාමී චෝදනා කිරීමට පුළුවන්. කොහොම වුණත් කරුණාකාරී කරුණා භරිත වන්නේ. ඔබ සාර්ථකත්වයේ ලැබුවොත් ඔබට බොරු යාළුවන් සහ සැබෑ සතුරන් හමු නැත. කොහොමද සාර්ථකත්වය ලබන්නේ? ඔබ අවංකා විවෘත නම් පුද්ගලයන් ඔබට වංචා කරනු ඇත. කොහොම වුණත් ඔබ අවංකවන්න. ඔබ අවුරුදු ගණනක් ගොඩනැගු උදේ තවත් කෙනෙක් ඒක රාත්‍රියේදී විනාශ කරනු ඇත. නමුත් ගොඩනගා. මේක අපේ හිතනවා මේ අවුරුදු ගණනක් මම ගොඩනගපු දේ තවරහරි මට නැති කරනවා නම් යන්න හදනවා නම් මේක මගේ ආත්මයටත් මගේ කැලලට හේතු වෙන නිසා මේ නැති කරන්න ඕන මරන්න ඕන නඩු කියන්න ඕන කියන එක තමයි අපි වාද මූලක කාරණා කියන්නේ. අවුරුදු ගාණක් මම වැඩ කරා. නමුත් මේ නිසා එක පහම් පාරෙන් ඉවර කරනවා. අන්න එතන දාන පාරමිතාව පුරනවා නම් ශාන්තියක් වෙනවා දාන පාරමිතාව. ඒ කියන්නේ වළංකාරය මාසුමානික මාසික වැඩ පොළු කාලයට වරුවයි. එච්චරයි. මේ වළංකාරයේ හැටි මේ පොළු කාලයේ හැටි. ඔතන ඔතන අපි දාන දෙන්න බැරුව ඉස්සරවනේ අවුරුදු ගානක් බලන්න දවසක් දාන හිල්ලනවා කියන එක නෙවෙයි දාන එක. ඒක සංවිය දානයක් තමයි. නියම දානේ නම් තමන්ගේ රුචි දේ. තමන් ආදරයෙන් කනු වැඩු දේ. අර මේ අර සිංහා කියන්නේ ආදරෙන් හදුවේ මේ පුතා නොවේදෝ. ඒ පුතා නැවිලා ඊතර උතුමක් කරලා දාත්තම කරනවා. ඒ තමයි කතාව. වෙන මොකක්වත් නැහැ ඉන්න භාවිකේ. ඒකේ දීලා අනම්මන මොකුත් නැතු. ඒක දීලා දාන්න පුළුවන් නම් ඉතින් ඕක දාන පාරමිතා. ඒ නිසා ඉවසීමෙන් Tamanට බැනීමක් හෝ චෝදනාවක් හෝ Tamanගේ දෙයක් කඩා ගන්න වෙලාවේදී ඉවසීම ඉස්සරහින් තියලා. ඕනෝකෝ මේ ඕනේ ගිනිය ගොඩකට අතර දාන දාන පාරමිතා. ඊගාට ඒ වෙලාවේදී කායවත් චරිත නොකර ඉන්නවනම් සීල පාරමිතා වෙනවා. මේ වෙලාවට වචන දෙයක් කතා කරන එක නිකරන්නේ හොම්බ තලන එක නිකරන්නේ. ඒ දේ කරන්නට වෙනකොට බලා ගන්නවා දාන සීල. නිකම කියන්නේ නිකන්නේ. දැනුමෙමුත් දික් වෙනවා, ගැයීමෙමුත් දික් වෙනවා. අර දෙය දීලා දාන්න. දාන ශීලන්තන එකම දාන ශීලන්තන එකම සංඥා විරියේන පංචවන්. ඔන්න ඔය ප්‍රඥාවට තමයි ප්‍රඥාව කියන්නේ. මේ වෙලාවේදී තමන්ගේ හිත හදාගන්න තර්ක ක්‍රමයක් හදාගන්න. මට දැන් හොඳටම මගේ මතිමතාන්තර රුචිකල්කම් තේරෙම අතල්ලා කවුරු හරි ඔලොමොට්ටුකමට අසත්පුරුෂකමට ඉතිරිපත් වෙලා ඉනවා. ඉතින් අහන ඇත්තටම ඔබ 100ෙන්ද වැඩේ කරන්නේ? ඔබ ඔක වගකීම් බාර ගන්න කැමතිද? කියලා හොන්තර ගල්පන්න ඕනේ නැත්නම් අපි පිටියට වෙන්න පුළුවන්. ඉදිරියට ගලපට සයා කියන අපට කොච්චර බාලා වුණත් මට මේකෙන් ප්‍රොදත්ත මට ඕනම. ආයෙම අන්න ඒකට හේතු හදාගන්න ඉගෙන ගන්න ඕනේ හිත ඇතුලේ. එතන ප්‍රත්‍යාවද. මෙතන පොත්පත්වල තිබුණේ ඉතිහාසයේ වෙච්ච දේවල් ලෝකත වැඩක් නෑ. මේ වෙලාවේදී මේ මේක මම දීලා දානවා. ඒකට මම හේතුවක් විදහාසර කාරණාවක් හදාගන්න. රීසනින් කියලා කියනවා ඉංග්‍රීසියෙන්. අන්න ඕකට තමයි ප්‍රඥාව කියන්නේ. ඒකත් වෙන්නේ ටෙන්ෂන් එකක් වෙන්නේ. කිසිම විදිහකට එන්නේ නැහැ. මේ මනුස්සයා වගකීමෙන් කියනවා මට රීඩි මාංශය ඕනේ. මේක ඇවුත්ත මට ඕනේ. අතිනම් මේක ඉවරයි. ඒක දීලා දාන්න පුළුවන් නම් එතකොට කන්ති සංඥා විරියන පංචම ඒ විලාවට දත්ත කණ්ඩ දීරියක් ඕනද. ඒ කියන්නේ තමන්ගේ රුචිකත්වයට හරහා යන්න. තමන්ගේ අකමැති කෙනෙකුට සිය දායාදයක් පත් වෙනවා දකින්ද ඇතිකරන්නේ වීරිය තමයි මේ ශාසනික වීරිය කියලා කියන්නේ. ඒකත් මේ සාමාන්‍යයෙන් ආරද්ධ වීරිය නෙවෙයි, අග්ගහිත වීරිය. මම මේ කරගෙන යන චරිතය මොනම දෙයක් විසවත් මම කඩාගන්නේ මේ වෙලාවේ දරනවා. දැන් ඉවසනවා. දරනවා කියන වචනතාව මෙතන වීර්යයට ගලපෙන්නේ. දීක දරාගෙන ඉන්න පුළුවන් නම් ධාර්ය දානවා. ඔළුව තෝන්තු වෙනවා. තොලකට වේලෙනවා. නොකල යුත්තක් අසාධාරණ මොකද සත්පුරුෂයෙක් කරන්න යනක වැඩ. මට බැරිද? මට මේ වෙලාවට මේක කරන්න බැරිද? එතකොට විරිය බල. පඤ්ඤා විරියන පංචම කාන්තිය කියලා කියන දේ ගැලීම ශාන්තියනේ. මෙත්තා කියලා කියන්නේ මෛත්‍රියක් ඇති කරගන්න ඕනේ. මේ වෙලාවේදී සැලුනොත් මට තට්ටු කළා කියන්නේ ඔබ පුතේ මේකට ලෑස්ති නැහැ. බුදු කෙනෙක් මේ බෝසත් කෙනෙක් මේ ගමන යනකොට අසිස්මස්ලි දන් දෙනවා, දරුවෝ දන් දෙනවා, අඹුව දන් දෙනවා, රාජධානි දන් දෙනවා. උඹට දුකයි තමයි. උඹට කනගාටුයි තමයි මේ රුචි නෙවෙයි ඉවසපන්. ඉවසපන් කියලා තමන්ට මෛත්‍රී කරගන්න ඕනේ. ඒක කාගෙන්වත් බලාපොරොත්තු වෙන්න බෑ. ඒ වෙලාවේ ඒ හතුර මෛත්‍රී කරන්නේත් නෑ. එයා එන්නේ අපි නැත්තම් ජීවිතය ගන්න. අපේ ප්‍රියමනාප කට්ටිය අපිට නෝන්ජලයි කියලා බයි. ඊට කියන ප්‍රතිපත්තියක් නැති එකයි. අපිට වයින්නවා මේ ආසනේ අඳුරන්නේ මේ වෙලාවේදී නෝන්ජල්ුයි. ඒකට අපේ ආත්මෙන් පැකිලෙන්න ගන්නවා. වීලෙන්න ගන්නවා. මොකද්ද මේ මිලාන වෙනවා. අන්න ඒ වෙලාවේදී මෛත්‍රී කරගන්න ඕනේ. මේ ගමනේ යනකොට මේ ලෝකේ අතහරිනකේ පුංචි පුංචි කට්ට සමන්නේ අතහැරෙන්නේ. කුචි අරිති දේ වස්තු දෙමනාපකං මේ මති අතහරින්න වෙනවා. මුත් ඉවසපම් පපුව ඒක තමයි අපි සාමාන්‍ය කියන්නේ මොනවා හරි මට ඉවසන්න බෑ. පපුවට අත ගාලා කියනවා පපුව මොකෝ කරන්නේ මේ වෙලාව හැටියට ඉවසපම් වෙන කවුරක්වත් නැහැ. වස්තුවකින් හෝ දෙයකින් එකක් නැහැ. කන්තිමිත්තා අඤ්ඤා විරියන පංචම අන්ති සත්‍ය අදිඨානං. සත්‍ය පාරමිතාව කියලා කියන්නේ මේක තමයි අපිට සත්‍යක්‍රියා කරන්න පුළුවන් වෙන්නේ කවදා. මේ මේ අපි මේ අපේ රුචියට අපේ මනාවකට අපේ මේක අර්ථාරවල දීපු දේ සීලයක් වුණොත් දානයක් වුණොත් මෛත්‍රියක් වුණොත් වීරියක් වුණොත් ඒක අපිට අදිෂ්ඨාන කරන්න පුළුවන් මම මේ දේ කරන්නේ මොනම හේතුවක් නිසාවත් ලාභ සත්කායකවත් මේ මාවට ඉවගත්තී සතුව කරන්නත් නෙවෙයි බුදු නිවන සඳහා ඒ සමග නිවන ගමන සාර්ථක වීමට බාධාවත් වෙනවා දුරු වේවා කියලා අපිට සත්‍ය සත්‍යග්‍රහ කියලා එකක් තියෙනවා. එහෙම නැත්නම් සත්‍ය ක්‍රියා කියලා එකක් තියෙනවා. එහෙම නැත්නම් මේ අදිෂ්ඨාන ශක්තිය කියලා කියන එකට තමයි. අන්න ඒක ගන්න මේ සාමාන්‍ය පෙරහැර කියලා සාධු කිච්ච පින්දෙන කියන්නේ. ඒකෙන් එන්නේම නෑ එහෙම දෙයක්. ඒකෙ වෙන්නේ ඒ වෙලාවේ අපි නිකන් අපේ පෞරුෂත්වයේ උසලා තියලා සීලවන්තයෙක් සමාජවන්තයෙක් කියලා කියා ගන්න හදන්නේ. ඉතින් තමයි රුචියට විරුද්ධව යනකොට තමන්ටමයි ත්‍රි කරගෙන සත්‍යග්‍රහයක් කරන්න ඕනේ. මම මේ දේ කරන්නේ කවදාකවත් මේ පිරිස සතුරු කරන්නවත් මේ මොහොත සතුරු කරන්නවත් සාධාරණ නිසාවත් මොකක්වත් නිසා නෙවෙයි. මේ ගමන සඳහා මට මොනවද කැප කරන්න බැරි. මෙන්න මේ අදිෂ්ඨාන ශක්තියෙන් තමයි අපිට අමලියකදී කරදරකදී ගැම්මට ගන්න දෙයක් තියෙන්නේ. වාංගුවට ගන්න දෙයක් නෙවෙයි. නිසා මෙතන මේ සත්‍ය බලයක් බාටපත් වෙනවා අදිෂ්ඨාන ශක්තියක් බවට අධ්‍යයම දේවල් නොම මේ අසීමිතව දීලා දාන්න පුළුවන් වන්නේ තමංග රුචිකත්වය. අමාරුම දේ අපේ රුචි මතය අතාරින්න. විද්‍යාකාරයට ශ්‍රී ලංකාකාරයෙක් වෙනවා කියුවාම ඒක හිතනවා. බෞද්ධයෙකුට කතෝලිකෙක් වෙනවා කියුවාම ඒක නම. මේක නිකන් ජාතියට අවුලට වෙච්ච ව්‍යසනයක් විදියට. අනන්තවත් වෙන්න සිද්ධ වෙනවා. ඒකකින්වත් අපි නිවන් දක්වනවා. බුද්ධ ආගම නිවන් දක්වන්නේ නෑ. ඌ ඔක්කොම නිකන් බුදු උර චක්‍රමාලාවල් විතරයි. මුළු අතහැරලා දානකොට එන අදිෂ්ඨාන ශක්තිය, ශක්ති, සත්‍ය ග්‍රහය, සත්‍ය පාරමිතාව තමයි ඔය මේ ලෝක සත්‍ය කියලා අපිට දේශනා කරන එකකවත් සත්‍ය නෑ. මේ වෙලාවේදී ඒ කරන්න පුළුවන් සත්‍ය තමයි අන්ති සත්‍ය අදිඨාන මෙත්තු උපේක්ඛා. මේ අදිෂ්ඨාන ශක්තියක් වෙනවා මෛත්‍රියක් වෙනවා උපේක්ෂාවක් බවට පත් වෙනවා මේක. ඉතින් ඒ නිසා පැහැදිලිව මතක තියාගන්න ඕනේ මේ යන ගමනේදී මූල කර්මස්ථානය කියලා කියන්නේ සොච්චම. මොකද මේ මූල කර්මස්ථානය කියන්නේ මේ සොච්චම වෙනුවෙන් ජීවිතේ පුදන්න පුළුවන් කියන ඒ ශක්තිය වැඩෙන්නේ මේ කවුරු හරි ආක්‍රෝෂ කරනකොට තමයි. ආක්‍රෝෂ කරනවා. මොස්සේක්ම නෙවෙයි අපිට අපේ රුචි දෙය ලැබෙන්නේ නැහැ. ඒකට ඒක අපිට ආක්‍රෝෂ පරිභවයක් වගේ තියෙන්නේ. අන්න එතනදී ඉවසිල්ලේදී දසපාරමිතා පිටසදියා බලනකොට ඒ පාරමිතා පුරන්න මුදලක් කාලයක්වත් තැනක්වත් නැහැ. මේ තැන ආපුවාම ඒක මග අරිනවන ඒ වෙනකොට පාරමිතා පුරන්න හම්බෙන්නේ මුදුරු ලෝකෝටි ගන්න දැක්කා. එන්න චිත්තක්ෂණයම අදාගෙන ගන්න ඕනේ. Tamange රුචියට විරුද්ධව යනකොට Tamanට ආක්‍රෝෂයක් එනකොට අන්න මෙන්න gediye පිටින් පාරමිතා 10 දෙන්න ලෑස්ති ලෑස්තිද ගන්න. මොකද කියන්නේ? අන්නේම කරනවා නම් හැම කෙනෙක්ම බැරි දෙයක් ඉදිරිපත් වෙනකොට කැපවීමක් කරනවා. අරය කරන්නේ නැතිනම් මට බෑ මට ඊ බේත් නෑ බෑ කියනවා නම් කවදාකවත් මේ නිවන් මාර්ගයේ ගමනක් නැහැ. ඒක නිසා මේ ආක්‍රෝෂ වස්තු පිළිබඳව බලනකොට මට ඔය රසාව කරන වෙලාවදී තාමත්ම නිංජිත අවස්ථාවල් කීපයකට මුහුණ දෙන්න සිද්ධ වුණා. හැබැයි ඉතින් ලාස්ට් එක නෑ කියලා කියන්න බෑ. මේක මම මෙච්චර හැබැයි බලාපොරොත්තුුනේ නෑ. ඒකට පත් කරපු මේ මමපත් කරපු මිනිස්සේ අකුරු එච්චරම බෑ ලියුමක් කියලා තිබුණා නත්ති ලෝකයේ අනින්දිතෝ කිය. සර් බයිබෙන් දෙපා බුදුහාමුදුරන්ට නිඳා කරපු කට්ටිය තියා නිඳාලක් නැති කෙනෙක් ලෝකේ නෑ. නිසා සර්ට මේ වෙච්ච වැඩ ගැන කිසිසේත්ම සැලෙන්න එපා කියලා ඒක කියවනකොට මම නිකන් තල්පත්ති රෝග තියලා නිකන් බුදු වචනයක් ඉස්සරහට ආවගේ තේරෙනවා. මේකේ කවුරක්වත් නෑ. නිඳා නොලබපු. මොකද අපි හිතාන ඉන්නේ නෑ මන්නම් කදාකත් නිඳා විදින්නෙත් නෑ. හැබැයි අපි ඕසෙට අනුතනින්ද කරනවා. ගානකට නිඳ ගන්න. ඒකල හිතනවා මට අපිට නිඳ මට ඇහෙන්නෙත් නෑ. මොනවා කවදාකවත් නිඳ ලබන්නෙත් නෑ මගේ දරුවෙකුටවත් ධානීටවත්. ක්‍රියාව කරන තන ස්ථාන සේවකයෙක් කවදාකවත් නිඳ ලැබෙන දෙයක් තමයි කටේ කරන්නේ. හොඳයි ඒක නරකක් නෙවෙයි. මොකද මේකක් මේ ලෝකේ නෑ. බුදුජානන වහන්සේලාත් නිඳාන ලැබු කෙනෙක් නෑ. ඒ ආක්‍රෝෂවස්තු නෝනිතන් නෝ එතනදී යුක්තිය සාධාරණ හිතන්න යන්න එපා. ඒ මනස ඉන්නේ පිස්සු වෙහිලා. ඕපෙන් ආවේශ වෙලා ඉන්නේ එකක් කියපු ගමන් කෑ ගහනවා. දෙඹරට ගැහුවා. ඒ නිසා ඇත්ත ඇත්ත. අයියා ලොකුයි. අයියා හරි. ඕ හරි ඕක තමයි මායයෙන් තෝ කන්නවා කාබන්. තෝ මරන්න මරපන්. ඒකට ඕක බිමිදලා යනවා. එතන තියෙන මේ බුදුහාමසෝ දෙන්නේ හරියට මේ කන්සන්ට්‍රේටඩ් පිල් එකක් වගේ. හොඳට හදපු රසායන ඖෂධයක් වගේ එකක් අපිට දෙන්නේ අමාරුයි. ඒක සින්දුරම් භාවයි. වැදුනොත් එතනම ඉවරයි. ඒ සිද්ධිය එතනම සම්පූර්ණම ගංගාවක් වැලි ගංගකට බී ගත්තා වගේ වෙනවා. අපි කොනක් වචනයක් කතා කරන්න ගත්තොත් හදන්න ගත්තොත් නඩු කියන්න ගත්තොත් සම්පූර්ණයි සංසාරය වෙන්නේ. ඒ නිසා මෙතනදී සර්වඥාන්ස මේ බමුණටම හරියන්නේ ද්විතීය ශක්තිය පරම චතුරාර්ය සත්‍ය දෙවෙනි සත්‍ය බුදුහාම තණ්හාව කියලා නේ කියලා මේක කියන්නේ කෝදේ කියන්නේ. ජීකිනා සංසාරේ බැඳෙන්න දුක් උපදින්න නැති කිරීමට එකයි දෙන්නේ ක්‍රෝධය විතරයි. තණ්හාව කියන්නේ නැහැ. අපි ළඟ විදිහට සමුදේ සත්‍යය ඇරෙතෙන් තණ්හාව. මෙතන ගාතාව කියවන්නේ. ඒ බමුණ අහන ප්‍රශ්නට උත්තරේ කියවන්නේ. නෑ නෑ බමුණ අහන ප්‍රශ්නයක් මොකක් නැතුව ඉඳ සංසාරේ කැපෙන්නේ. මුදෙන්ද ලෝකෙ බැඳිලා තියෙන්නේ. කුමක් නැසා සුවසේ සයනය කෙරේද? කුමක් නැසා සවකන කෙරේද? ඉනම් එකම දහමක් වූ නැතිම යහවත්ද? රෝදේනසා සුවසේ සයනය කෙරේ. රෝදේ නැතිමින් සවකන කෙරේ. විද්‍යාවක් බඳු විකතර මුල්ලු ක්‍රෝධය නැතිවීම අරියයෝ පසසං. තණ්හාව කතා කරන්නේ නැහැ. මේවා කතා කරන්නේ මොකද තණ්හාව තමයි ක්‍රෝධය වශයෙන් උතර පෙනී හිටින්නේ. ඒකට පුංචි බීජගණිතමේ සමීකරණයක් තියාගන්න ඕනේ. අපි යමකට ක්‍රෝධ කරන්නේ ඊට වැඩිය හොඳ දෙයකට තියෙන තණ්හාව නිසා. එච්චරයි එතනදි දැනගන්න තියෙන්නේ. මෙයා මං මං කියනවා මට මට හොඳ කෙනෙක් දෙන්න මගේ පිළට. ඒක මේ මනස එනවා. මොනසර මම කැමති නැහැ මොකද මම දන්නවා මෙයා ඊට වැඩිය මගේ පෙළට එනවනම් හොඳයි. ඉන්නකා එන්නේත් නැහැ ඒ වෙනකොට මේ කෝචින්න කලාපරේ කඩන වැඩේට හදනවා මෙතේ. ඉතින් ඒකට මේ මනසට කෝධ කරනවා. මොකද හේතුව මගේ හිතේ තියෙනවා මෙයා යවි නැත්තම් මෙයා ආවොත් හොඳයි කියලා. ඒ නිසා අපිට යම් කිසි දෙයක් ඉදිරිපත් කළාදී කෝධයක් මතුවෙන්නේ හුදු ක්‍රෝධය නිසා නෙවෙයි ඒ වෙනුවට ලැබිය යුතු තණ්හා වරිත අපේ රුචිමනාපේ නොලැබීම නිසා. ඒක නිසා තණ්හාවෙම හේවණල තමයි ක්‍රෝධේ බවට පත් වෙන්නේ. වේයන්නා එක්වීම තණ්හාවට වැටෙනවා නම් අපේ යනා මේ එක්වීම ක්‍රෝධයට වැටෙනවා. නිසා අපේ ජීවිතේ වැඩි හරියක් පැට්‍රෝල් පිච් එන්නේ අපි වයසට යන්නේ ක්‍රෝධය නිසා. තණ්හාව නිසා නේ ගන්නවා කරදර කරනවා. ඒ මේ විවිධාකාර කාම විකෘතිතාවයන් නිසා නමුත් අපේ ඥානයේ වශයෙන් මේ ලෝකෙ ඔක්කොම පැතිරලා තියෙන්නේ මේ තාක්ෂණයයි තොරතුරු තාක්ෂණය සියල්ලම ක්‍රෝධ මූල. ද්වේෂ මූලෙන් ආවිලා තියෙන වාදයේ මේකට මේ කියනවා මේකට හේතු වෙනවා හොඳ පැත්තට ගියොත් මේක ධම්මවිචේ සම්බොධ්‍යංගයට වැටෙනවා. අනිත් පැත්තට ගියොත් මේ ප්‍රඥාවට වැටෙනවා. ඒක නිකන් විචිකිච්ඡාවට. විචිකිච්ඡා කියන්නේ නිතරම හිත අවිශ්චිච්ච ගතිය. විශ්චිච්ච ගතිය ක්‍රෝධ මූලකයි. ඒකෙන් තමයි ඥාණය ඇති වෙන්නේ. ඒකමයි ධම්මවිචේ කියලා අපි කියන්නේ. ධර්ම කරුණක් විමසා බලන ඥාණය. ඒකමයි විතක්කය කියලා කියන්නේ. විතක්කය කියලා කියන්නේ යම කතකාල බලන ගතිය. දුන්නට නිකන් ගතර ගන්නෑ මේක මේ ඝණයක්ද ද්‍රවයක්ද වාතයක්ද මෙලෙකද හයියද නැත්තද කියලා මේ විතර්ක විතර්කණය කරනවා විමසුන් නොවන එන සේරම මේ දුක්ඛ සත්‍යයේ අසතුතු භාවයේ අසම්පූර්ණතාවයේ ලකුණු ඒක තමයි සාමාන්‍යයෙන් පොදුවේ කියකි ලෝකයේද <clears throat> දැනුමක් කියලාමක් තියෙනවනම් ඒ සේරම අපි අපි අසන්තුෂ්ත භාවය නිසා ඒ අසන්තතාවය සම්පූර්ණ කිරීම සඳහා අපි ලබා ගන්න මේ උපාධි කෝට් තමයි. ඉතින් ගහ ගන්නවා කෝට් එකක් මම මේ උපාධිය දෙනවා මේක තියෙනවා කියලා <clears throat> සම්පූර්ණ දැනුම. ඒක හොඳට වෙන තැන තමයි මේ දේව පුරාණේ මේ බයිබලයේ සඳහන් වෙන විදිහට ඉස්ලාම ඒ ආදම් සහ ඒව කියන මුල්ම මිනිස්සු දෙන්න ආදම්මවල ඒවම සතුටට නැව්වෙම මේ පරාදීශයකට මේ පරාදේශයේ තියෙන ගහක ඒ ජනුම නැමැති gediyak දෙයන්න අසම. හැබැයි කණ්ඩ එපයි කියනවා. බලට මේක අවශ්‍ය කරන්නේ නැහැ. ද්වේෂ කරන්න එපා. මේ සන්තෝෂයේ ඉන්න సౌందර්ය විඳගෙන ඉන්නේ කියන. නමුත් ඒ ගහේ හිටපු සර්පයාවිලා ඒවට කිව්වා මේක රසයි. මේක කාපන් කියලා. කනකොටම එයාට මේ කාමයේ පහළ වෙලා අර පුරුෂයාව වශී කරගෙන කාමසේවනයේ යෙදෙනකොටම දිවෙනාංශ ද්වේෂ කරා ඒකත් ඒ සදාකාලික ගිල්ට් එකට මොකක්ද කියන්නේ සිංහලෙන්? සිංහල වචනයක් නැහැ. උඹ පාපතරේක් මං කියපු දෙයට විරුද්ධ වුණා කියලා ශාප කරලා දෙවෙනාසේ ඒ ස්වර්ගෙන් ඇදලා දැම්මා. ස්වර්ග රාජ්‍ය අහිමි කරා. ඊට පස්සේ තමයි මේ මනුස්ස ලෝකේ ප්‍රජාව බෝ වෙන්න පටන් අරගත්තේ. ඒ සේරම යන තනිකර ද්වේෂපදනම යන්නේ. ඉතින් ඒකට ද්වේෂපදනම එක කොනක් තමයි ඥානය කියන එක. ඒ gediට කියන්නේ මේ දැනුම සම්බන්ධ gediye කියලා. ඥාන gediye. ඥාන කතා. ඥාන කතා වගේ එකක් තමයි. ඒදී හරි ලස්සන සර්පය ඇවිල්ලා කඩලා ගෙනත් දෙනවා අම්මන්ගේ කාපන්නේ. ඒකේ සර්පයාගේ විසක් තියෙනවා. ඒ නිසා අපි හැම වෙලාවෙම යමකින් හිරගෙදරක දාපු ගමන් මිනිස්සයා ඒ හිරගෙදරෙන් පැනයන්ට කල්පනා කරන එක හිරගෙදර තියෙන අකමැතිකම. ඊට පස්සේ ආ ඒක අඟුල් කඩනවා, දුටි කඩනවා, ඒවට ගුල් හරනවා, මොකක් හරි කරනවා. ඒක සාමාන්‍ය මීයාට තියෙන දෙයක්. මීය බලන්න බලනකොට අද්දුම තනින් හරන්නේ. කවදාක ගොරෝසු තනක් මීය හපන්නවත් නැහැ. ඌ දන්නවා හරියට උලන් වදින තැනට ගිහ බලන්න ගිහිල්ලා උන්ගේ අනේන තන දුර්වල තනම හරියට දත් පාර දෙක ගහනකොට කොයි වඩුවත් සම්බොල්. මොනම වඩියකට කරන්නේ. සිමෙන්තිය වුණත් ඌ දුර්වලම තන බැලුවා ආවට පස්සේ අපි කරන ගණිතයේ උන්කේ. ඒ නිසා අපි ඔය දැනුම හොයනවා කියලා කියන්නේ ඇත්තටම අනිශ්චිතතාවයේ ලක්ෂණය. ඒ ඔක්කොටම බදාන් වෙලා තියෙන ද්වේෂය. හැබැයි ද්වේෂය ද්වේෂයේ වශයෙන් දැන ගැනීම තරම් සුන්දර දෙයක් නැහැ. ඒක තමයි මේ භාවනා ජීවිතයේ තියෙන අන්තිම සුන්දරත්වය. යමකට අපි ද්වේෂ කරලා මේ වැඩේ මේ මේ කාටු කොහලක් අටුගයක් සිපිරිගයක් කුරුසයක් උනේ ද්වේෂය නිසා නේද කියලා ද්වේෂය පොඩ්ඩක් අරගෙන දාපු ගමන් මුළු සංසිද්ධියම සාහිත්‍ය කෘතියක් වඩපත් වෙනවා මුළු සාහිත්‍ය මුළු සංසිද්ධියම මේ సౌందర్යයක් බාටපත් වෙනවා. ඒකේ ලස්සනටම පේන තැන තමයි ඔය නිබ්බිදා ඥානෙ. නිබ්බිදා ඥානෙට යනකොට සියල්ලම හින ගාච්ඡ සෝම්පිටින බාටපත් කරනවා. ආනාත්‍ය පායනා ධාර්යයක් ගන්නවා අරමුණු පේන්නේත් නැහැ හිතටත් හිතවිලි වේදනා දිවිසු කහින වැහෙනවා දොරලුත් වහන වැහෙනවා ඔක්කොම ආවට පස්සේ නිකන් කටු කොහලක් බාටපත් වෙනවා. ඊට පස්සේ අපි එළියට එන්නේ සලුව ගසා දාන. මොනවාක්වත් වටපිට බැරිලක් නම් යෝගාවචර තමයි මොකක්වත් නැහැ. යම් දවසක අපිට තේරෙනොත් මේ සිද්ධි ඔක්කොම දකින්නේ ද්වේෂයෙන් නේද? මගේ හිත දැන් තියෙන්නේ ද්වේෂ බදනමේ කියලා ද්වේෂෙමිනේ කරගන්න පුළුවන් වුණොත් අර සිද්ධි සේරම කිම సౌందර්යයක් වටපත් වෙනවා. ඒකට පටන් ගන්නවා මම මේක කල් ඉරියව් මාරු කළේ දුක් සත්‍ය දැන ගැනීමට තියෙන අකමැත්ත නිසා. නිසා සර්වඥාන්සේ දේශනා කරනවා ඔබට දුක් සත්‍ය ආපෝෂ කරන්න ඕන නම් ඉරියව් මාරු කරන්න. ඉරියව් මාරු නොකරන්න නම් ඉරියව් මාරු කරන්න එකම හේතුව ඒක සඳහයි ද්වේෂය අකමැත්ත ඒකාකාරීකම කියලා කල්ැතුවම වෙලා ඒතියෙදිත් වරද්දාගෙන ඒතියෙදිත් වරද්දාගෙන සාකච්ඡා කළ කවදා හරි මම මේ කල්ලනවා කියලා ඒ අන්හිරියාව අපහසුතාවය අකමැත්ත ඒකාකාරීකම බයගතිය එනකොට ඒ හට හොල්මන් කරන ද්වේෂ බදනම දැක්කට පස්සේ තමයි තේරෙන්න පටන් ගන්නවා manussත්වයේ තියෙන පිරිච්ච ගතිය හැම ප්‍රශ්නෙටම උත්තරයක් තියෙනවා. දැන් ප්‍රශ්න මතුවෙනකොටම සාදරයි. අපි සාමාන්‍යයෙන් කාමයේ පැත්තට ජයග්‍රහණය පැත්තට සාදර වෙනවා. ද්වේෂයේ පැත්තට සාදර වෙනවා කියන එක අපි කියන්නේ මේ විපස්සනා වේකට පොඩක් ඉඳ තියාගෙන ඉන්නවා. සමතේදී සහ සීලේදී කියන්නේ ඒක නරම ගතියක්. ද්වේෂයට සාතරයෙන් බැඳීම නරම ගතියක් කියලා කියනවා. අසභ්‍ය වැඩක් කියලා කියනවා. සදාචාර විරෝධී කියලා කියනවා. නිසා යෝගාවචරයට ඔතෙන්දි තනි කර සටන් කරන්න. තව එක්කෙනෙක් ගන්න හම්බෙන්නේ සාක්කියට මේ වෙලාවේදී මම නිවන් දකින්න නම් කළ යුතු මේකයි කිව්වොත් අනිත් ඔක්කොම කියනෝ නැහැ කිය. ඔක්කොම කියනෝ නැහැ ওই වෙලාවේදී උදේ පුතා පංකම්පා කරන්න ඕනේ නානම්මනම් කියලා චර්චුලා. සා යෝගාවචරයට දෙන්නේ තනි අලියෙක් වාගේ, වන්නේ නාමි වගේ තීඳු කරන්න වෙනවා මෙතනදී. මේ ද්වේෂය දැක ගන්න නම් අපි මේ ද්වේෂයට කොතර වාල්කම් කරනවාද කියලා කිව්වොත් ද්වේෂයේ ද්වේෂයේ වශයෙන් අවබෝධ කරනටත් ලෝකයක් නැහැ. ඒ වෙලාවේදී වහා චක්කමක් වෙන්න ඕන උණු වෙන්න ඕන දේවල් කරන්න ඕන ඔහම මේ බලාගෙන ඉන්න එපා. ඉවසන්න එපා. ඔය වෙලාවේදී බලාගෙන ඉන්න එක මේ මේ මේ කවුත්තක් නැති වෙලා චක්කමක් නැති වැඩක් කියලා අපිට ලෝකයා මොනවද උගන්වන්න පටන් ගන්නවා. නමුත් යෝගාවචරය ද්වේෂය පිළිබඳ ඉගෙන ගන්නේ තනිපාරට නෙවෙයි අවස්ථා තුනකදී විතර යනවා. එකක් තමයි ඉස්ලාම් ටික ලාවට තේරුම් අරගන්නවා. අරමුණ නැති වේගන යනකොට එනවා නිකන් හේබාන ගතිය. මොකද කරන්නේ කියලා නේ එතනදී පළවෙනි වතාවට දෙනවා පළවෙනි පාඩම. නැති එක හොඳයි තියෙන එකට වැඩි උකට වෛර කරන්න එපා. උකට සාදර වෙනවා. ඊට පස්සේ තේරෙන්න පටන් ගන්නවා මේ නැති වුණා කියලා කියන්නේ බුදු මානසික හොල්මනක් විතරයි නේද? මම නැගිටතර පස්සේ ආයෙ ලෝකේ තියෙනව නේද කියලා සංඥාසා වේදනා පිළිබඳව හොල්මනක් වෙනවා දෙවෙනි මට්ටමේදී. ඉතින්සි යෝගාචරයේ තන මේ ෆයිට් එකේ කරුවට මොකක්ද ඇද්දේ වහගෙන ඉන්නකම් විතරනේ. ඇරියට පස්සේ මම සාමාන්‍ය. මම ආයෙත් කැමරට පුති. ආයෙත් මට රාගෙ මත වෙනවනේ කියලා වෙනවා. ඒ කීයේදී යෝගාචර දෙවෙනි මට්ටමට ගියොත් තමයි මේ භාවනාවේදී ඔය නිබ්බිදා ඥාන මට්ටමේදී අර දෙකටම වැඩිය සැරෙන් විභාගී වෙන්න බලන්න. අන්න එතනදී තුන්වෙනි වතාවට තමයි යෝගාවචර ඇත්තටම ඉස්ස මාර්ග ඥානයක් සඳහා සටන ගෙනියන්නේ. ඒක ඉසලා දෙපාරක් මේක පන්නර වැටලා තියෙනවා. දෙපාරක් මේක දැඩි වෙලා තියෙනනේ. දැඩි වෙලා තියෙන යනකොට යෝගාචර තියෙනවා. මම යෝග ජීවිතයේදී ගඟදි ගිහිලට පීනන්නේ කච්චත් එක්ක ඡන්ද යෝජනා කරන්න ඉස්සෙල් කරගෙන ඉන්න වෙලාවක් නැහැ කියලා. ඒ द्वේෂයට වැඩ කරන හැටි. උත්තර බඳ බඳ ඉන්න බෑ. මම ඉසලා අවස්ථා දෙකකින් පන්නරේ අරගෙනයි තියෙන්නේ කියලා එතනදී තමා විශ්ීම තමන්ට ගුරුරෙක් වෙලා මේ මේ නුරුස්නා ගතිය මතයි මට ඉවස ගන්න බැරි නැත්නම් මට මේ මූලික ශක්තිය නැතිකමක් නෙවෙයි තියෙන්නේ. මේක මේ පච වීමක් නේද? මේක නිකන් මේ පරාජ වීමක් නේද කියලා හිත මේ හේ බාන. හිත නිකන් මිරිකලාටන හොදා. එන්නේ හොල්මන්ට අහුවෙන්නේ නැතුව නෑ නෑ. මේකයි ජයග්‍රහණය කියලා කියන්නේ මොකද්ද මේ යටින් වැඩ කරන ද්වේෂයයි කියන්නේ. එදාට නින්දන. ඒකයි කියන්නේ ද්වේෂ නැතුව හතර බුදිය ගන්නවා. දේශේ නැති මිනිහා ද්වේෂයක් අයින් කරගන්නවා. ද්වේෂේ නැති කිරීමමයි සත්පුරුෂයන් විසින් එකම හේතු වශයෙන් පෙන්වන්නේ කියලා. ඕක සාමාන්‍යයෙන් කාමාධික කෙනෙකුට කතා කරන්න සර්වඥන්ස කියන්නේ කාමේ නැති කෙනා උතර නිදා ගන්නවා. කාමේ නැති කෙනා කරදර නැතුව ජීවත් වෙනවා. කාමේ නැති කෙනා නිවන් දකිනවා. නමුත් මේ දෙන්න රයිගමයි ගම්පලයි වගේ කාමයේ රාගයයි දෙක එකේම හේවණලි දෙකක් කියන්නේ ලෝකේ හරි අකමැති. ඒකට නිදර්ශන පෙන්නනවා. තිරිසනුන් ඉතාමත්ම දරුණු වෙන්නේ කාම ක්‍රීඩාවේදී. තිරිසනෙන් ඉතාම දරුණු වෙන්නේ ආහාර ගන්නකොට කියලා. මේ දෙක ලං වෙන තැන. කාම තද කාම ක්‍රීඩාවේ ඉන්නකොට අනිත් එක මරණ කියන චූට ගන්නවා. ඉගෙන තම ආසදේ තමයි කාමේ. කාමට යනකොට අනිත් මනස මරණ කියන එක ගන්නවා. අනිත් එක තමයි ඊගාවට අපේ ජීවිත පැවැත්මේ මේ ආහාර ආසඳ සතන් කරනකොට විරුද්ධ පක්ෂේ මරණ කියලා ගන්නවා. ඉතින් මේ දෙක ඉතාම ළඟ වැඩ කරනවා. මතක තියාගන්න. ඒ කාමයේ සහ රාගයේ අතර, ද්වේෂයේ අතර කදාක සටනක්. අපි තමයි සටන රිංගවන්නේ. ওই දෙන්න බොහොම ජයට සදාකාලිකව ජීවත් වෙලා තියෙනවා. අධික කාමයේ තියෙන තන අධික ද්වේෂයේ තියෙන ඒ දෙන්න ගහගන්න. අපිට උගන්ලා තියෙන්නේ කාමයේ තියෙන දැනක ද්වේෂය පෙන්වන්න බෑ. ඒ දෙක මේ ගින්දරයි වචර වගේ. නමුත් එක එකම කාසිය පැති දෙක. ඕන තැනක තද ද්වේෂයක් තියෙනවා මතක තියාගන්න. පොලිසියට ගිහින් ඕන දඬුවම් කරන්න. යන්න කෙනෙක් පිටිපස්ස ඇති කියලා. ආය මොකක් කරන්නේ පොලිසියට ගිගමන් කියන්නේ ඕනේ රණ්ඩුවක් ගිය ගමන් මම හිතුවේවත් නෑ එහෙදි. ඒ කේස් එකක් වෙලා පොලිස් කාර්ය ආපු ගමන් කිව්වා මොකද නෑ මේ එහෙම මොකක්වත් නෑ නෑ නෑ. බින්දු අන්තිමට කොක්ක ගාලා වෙන්න මෙන්න කොන. ඕනේ ඔය ඔය පුරුෂයන් අතර යුද බිමේ සටන් සේරම තියෙනවනේ. ඔය සේරම පිටපස්සේ ගෑනු කෙනෙක්. මං ගැන ගෑනු කෙනෙක් කියන්නේ පුරුෂයාගේ තියෙන කාම ආශාව කියනවා. ඒ හැම සටනකම ඊට පස්සේ වෙන මොකද්ද තියෙන්නේ? මෙතනදී මේ සෙල්ලම් පාගෙන ජූඩෝද කරාටේද කුන්ෆුද වැඩ දානවා. වැඩ දාලා දිනන්නේ ඔය දෙන එක්කෙනෙක්වත් නැහැ. ඊට පස්සේ තියෙන කාමයේ දෙකන්නේ. මේ සටන යන්නේ ඉස්සරහා මේ පෞරුෂත්වයේ කියලා ආක්‍රමණශීලී ගතිය කියලා වැඩි මේ ධන කෙනෙකුට භාර දීමේ ශක්තිය කියලා වෙන මොකක්ද යටන්නේ. මෙන්න මේ දෙක විමාර වෙන්නේ තප්පරකට. අපිට හිතා ගන්න බෑ. ඉතක තප්පරකට නැහැ. ඒක දිහා බලාගෙන ඉන්නකොට පේන්න පටන් අර ගන්නවා මේ ලෝකයේ හිත ගිය තර ආදරජ මාර්ගාව තමයි. ඒ දේ දැක ගන්නා සුළුව වැඩ කරන කෙනෙකුට මම අභීතව කියා හිටිනවා. රාජේමයි පණිවිඩයක්. අර වැරදිල්ලමයි ගුරුවරයෙක් මේ අස අසාර්ථක වීමමයි තමගේ ගුරුවරයා වෙන්නේ. මේක ටික ටික යනවා. එක සැරේම විශාල ව්‍යසන වස්තු ව්‍යසන සුනාමි වගේ આવොත් පිස්සු හැදෙනවා. මොකද අපි ඒක ටික ටික ටික ලැහැටි කරන භාවනා වීදිය දිගේම තුන් හතර පොලක ඒක පන්නරේ තියෙනවා. ඉතින්දා ජීවිතේ හරියටම මේ භාවනා යනකොට මේ භාවනාවට ගැළපෙන්න සමාධි සිද්ධියක් වෙනවා. ඒක හරියම ලස්සන සිද්ධියක් තියෙන්නේ කවුරුවක්වත් හිතන්නේ මේ දේ දැන් අපි සාමාන්‍ය දන්නවා භාවනා කරගෙන ඉන්නකොට යම් වේදනාවක් වගේක් එනවා. ඒ වේදනාව ජය ගත්තාම සතුටක් එනවා. ඔන්න වේදනත් එක්ක ඒකාන්තෙම රෝග ටිකක් පිටිපස්සෙන් සෙල්ලම් කරනවා. ඔක්කොම පෙනී හිටින්නේ රෝග වශයෙන්. වෙන්නේ ඕක නෙමෙයි භවනා සෙල්ලමක් කියන්නේ. ඉතින් භාවනා කට්ටිය කියනවා ඔය තන්නිකරම පෙන්වන්නේ භාවනා එකක් කියලා ඒක ඒක අන්තයක්. තව කෙනෙක් කියනවා ඔක සම්පූර්ණ රෝගයක් භාවනා සම්බන්ධ නැහැ කියලා ඒකත් අන්තයක්. ওই දෙක සම්බන්ධ දැකපු දවසේ හැම රෝගයකින්ම කම තහනක් ගන්නවා. ඒ වගේම තමයි වෙනකොට ගෙදර අඹුවගේ දරුවාගේ ස්වාමියාගේ මොකද්ද වෙනසක් සිද්ධ වෙන්නේ. අපි හිතන්නේ නෑ මේගොල්ලෝ මේ වෙනම සිද්ධියක් කියලා හිතන්නේ. තන්නේ කර භාවනාවට සමාන්තරව යන්නේ. ඉතින් අපි හිතන අරක සනීප කරලා භාවනා කරන්න කියලා. ඉතින් මේක දැනගන්න ඕනේ මේ සංසිද්ධියේම කොටසක් එකට. ඒකත් එක්කමයි මේ ගමන යන්නේ. ඉතින් ඒක දැනගන්නේ මේ පඤ්ඤාතාට යෝගාවචර නෙවෙයි. මොකද යෝගාවචරට උපදෙස් දෙන කට්ටිය දැනගන්න ඕනේ. මේ පුද්ගලයා ප්‍රශ්න දිහා අර්ථකථනය දෙන්නේ තමන්ගේ මානසිකත්වයෙන් ඒ මානසිකත්වයේ තියෙන භාවනාවේ එතකොට සමාජ ප්‍රශ්න සමාජලාට මේ අවුල් කර ගන්නවා නිත්‍ය සංඥා බහුල වෙනවා. සුඛ සංඥා බහුල වෙනවා. ආත්ම සංඥා බහුල වෙනවා. එයාට කියන්න ඕනේ මේ වෙලාවේදී මේ ප්‍රශ්නේ ඇත්ත. විතර එහෙම ප්‍රශ්නක් තියෙනවා. ආර්ථික ප්‍රශ්නක් තියෙනවා, දේශමාන ප්‍රශ්නක් තියෙනවා. මුළුන් තරම් ඒ තමන්ගේ හිත නිකන් අනිත්‍ය සංඥාවෙන් දුක්ඛ සංඥාවෙන් අනාත්ම සංඥාවෙන් බලන්න ප්‍රශ්නේ නෑ කියන්නේ යන්නත් එපා. ඒ ප්‍රශ්නට සීයසිය මැදි වෙන්න මැදිහත් වෙන්නත් එපා. ඒ ප්‍රශ්නේ දිහා ටිකක් අනිත්‍ය දුක්ඛ අනාත්ම සංඥාය බලන්න කියලා බලනකොට මේක මේ තද බල ප්‍රශ්නයකට නිකන් ධර්ම උත්තර දෙන්න හදනවා. එහෙම නෙවෙයි මට ඕන රුපියල් 5000ක ණයක්. ඉතින් මට ඕන කරලා තියෙන්නේ මේක. ඕක තියෙදී අනිත්‍ය දුක්ඛ සංඥාවල් මොකටද කියලා චෝදනා කරනවා. නමුත් හරියම ලස්සන සංසිද්ධියක්. ඒකවල දරවල අපි තියෙන ප්‍රශ්නයි අපි තියෙන රෝගයි මේ භාවනා මට්ටම තමයි කියයිවා. ඔයද? ඈ? බලන්න <laughs> හොඳයි මේ මේ මෙල්බන් පැත්තට මොනවාර කියන්න තියෙනවද දන්නේ මම මේ කියවන්න පටන් ගත්තා ගොඩක් වැඩියද අනකට පස්සට තියෙන හොඳ කාරණා නේ හොඳයි සාමිනාට පස්සට තියෙනවා දැන් සාමිනාගේ දැන් ඔය කිව්වනේ අපිව අපිව පරීක්ෂා කරනවා වගේ කියන ඔය එක පිටින් එන කරදර බලපානකොට පොඩි සිද්ධියක් වුණා සායනාසී ඔෆිස්ෙකේදී. ගාක් හිතවත් එක්කෙනෙක් කවදාකවත් නැති විදිහට සායනාස නිකන් චෝදනා කරන්න පටන් ගත්තා. හැබැයි සායනාස මට කිසිම තරහක් ආවේ නෑ. මේ මට තිබුණා එක්තරා විදිහට දුකක් වගේ මෙච්චර හොඳ ඊටවත් යාළුවෙක් ඇයි මෙහෙම කියලා ඉතින් මම හරියට යාට කෑන් කරන හැදුවා මම එහෙම කිසිම ඇඟකට යාට විරුද්ධ වෙන නෙමෙයි නෑවුනේ කියලා. යා දුර විදිහට පලහෙන් මේ තරහ පොඩ්ඩක් ආවේ නැත්නම් පස්සේ වැඩ වෙන ඔන්ලයින් කියලා මට හිතනවා ස්වාමීන් වහන්සේ මේ ළමයා එකපාරක් ඇක්සිඩන්ට් වෙලා ගියා. අහම්බ දැන් යනකොට මොකක් හරි ඇක්සිඩන්ට් වුණා කියලා මට ඒ ළමයා ගැන හරි සිදුව නිකන් මයක් හිතිලා මම ඉන්නේ එකක් දැන මගේ අතින් වැරද්දක් වුණා නම් මම හිතලා කිසි දෙයක් කරේ නෑ සමාවෙන්න කියලා. හැබැයි ඒකද යාර ඉස්මයි කියලා තිබුණා. ඉතින් යන මම හුඟක් අපලොජයිස් කරලා ඉවම හිතලා මොකුත් දෙන්නේ නෑ කියලා. සංඥාසයට පිටවට දුකක් හිතහරියට මටත් හරි දුකයි ආගෙන ඉන්නකොටත් මට හරි දුකයි වයිනන්නේ ආයෝ නෝ අපෝඩයි හවදා ගන්නවා මගේ මට හරි දුකයි කියලා මට මේ ශෝක ඉවස ගන්න බැරුව ඉන්නේ තව ඒ කාලා නෑ සීලා තව කාගෙන එනවා හොඳම හොඳම පණිවිඩය හම්බෙන්නේ කිට්ටුවන්තාගෙන් කියලා මතක තියාගන්න අපි ලෝකේ සන්නාය ජායති ශෝකෝ කියලා අපි යම් කිසි කෙනෙක් ආදරෙන් සංග්‍රහයෙන් වැඩුවා නම් ආදරෙන් වැඩුවේ මේ පුතානු වේදු කියලා අර සිංහබාව කියන්නේ. එයාගේ යා තුන්වෙනි ඊතල පාරේ තමයි අපි වදින්නේ. එක සැරේ වදිනවා නම් ප්‍රශ්නයක් නැහැ ඉවරයි. දෙකක් ඊතල ඉවසනවා. තුන්වෙනි සැරේ වදිනකොට හිතෙන පටන් අර ගන්නවා අනේ මුන්දනේ කණ්ඩ බොන්න දුන්නු. මුන්දනේ තනා වැඩිවේ. ඒක නෙමෙයි ප්‍රශ්නේ. කණ්ඩ බොන්න දුන්නට කමන්නේ නැහැ. තනා වැඩිකන මුන් මගේ කියලා හිතාගෙන ඉන්නේ මම ඒකට තමයි ඔය පහර වදින්නේ. ඌ ඉස්සරහට යනකොටයි කියන්නේ how can i tell my child කියලා පික්චර් එකක් ආවේ වගේ බුදුරජාණන් වහන්සේට මේ ලෝකයට කියන්න බැරි පණිවිඩයක් තියෙනවා. ලෝකයා උච්චර ආදරෙන් තනවාඩන කට්ටියකින් ඊතල එනවා වදිනකොට ඉවසන්න පුළුවන් දුක උනාට කමන ඉවසන්න පුළුවන් මේ පණිවිඩය අපි කවදාද ලෝකෙට ඉතුරු කරන්නේ ඉතුරු කරන්නේ තනක් නෑ අපිට ලෝකේ මොකද සාහිත්‍ය සුන්දරත්වය ලෝකේ පුරවලා තියෙන්නේ ලෝකේ පුරාම තියෙන මෙන්න මේ තියෙන මේ මේ ගැංගිරි විසි වෙන තිත්ත අකුල දේ දුක්ඛ සත්‍යය තියෙන්නේ අපි මේක මවන්න හදනවා මේ අලවට්ටම් දාලා సౌందර්යයකට. හැබැයි මම දකිනවා ඔය කියන කතාවෙත් සුන්දරත්වයක්. අපි මේ කරන කියලා අපි කවදා හරි ඇවිලෙන තියෙන මහා ගිනි මේ මොනවාද ඒකට කියන්නේ පටංගි කියන වචනේ දරුවත්යන්සේ පාවිච්චි කරන්නේ ලව්ගින්නක් එනකොට තමන්ගේ පැත්තෙන් ගින්දර කොටක් ඉස්සරහට වත්තු කරලා අරින්දී කියලා. එතකොට තමන්ගේ පැත්තට ආයේ ගින්දර එන්නේ. ඒක මේ ස්කවුට්ස් වල උගන්වන දෙයක්. පටංගි කියලා අන්න ඒකට ලෑස්ති වෙන්න ඕනේ. ඒ නිසා අපි නිතරම මතක තියාගන්න ගින්නට උත්තර දෙන්න ඕනේ. ගින්නෙමයි හැබැයි ඒක කවදාකවත් අර දවන කවන ගින්නක් නෙවෙයි ගින්නට උත්තරයක් වශයෙන්. ඒ නිසා ඒක ඉගෙන ගත්ත දවසේ අපි මේ මේ අපිට ඇත්තටම මදහත් සත්‍යයට සහ මේ නොපෙනෙන සත්තුන්ට අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. මෛත්‍රිය හෝ වෛරය මොකක් ප්‍රශ්නයක් නැහැ. තියෙන්නේ මේ මම මාගේ කියාගත්ත කිට්ටුවන්තයෙන් තමයි ප්‍රශ්න තේරෙන්නේ. අපි ඒගොල්ලෝ තමයි තියාන්නේ මේ රක්ෂණයට. අදිසියකදී අපිට අත දෙයි කියලා. අපි ඒගොල්ලන් තමයි කවලකොල කියන්නේ මට මේගොල්ලන්ගේ ආරසාවයි මට උඹලගේ සරණයි කියලා. නමුත් ඒ වෙලාවට අර මනමේ කුමාරී කොපුව දීලා කඩුව අතේ තියාිනවා දකින්නකොට අච්චර අර උග්‍ර සටනේදී වැද්ද වැද්ද බිම දාගෙන ඉන්න වෙලාවේදී ඉතියා වෙන මරණයක් අවශ්‍ය නැහැ සයිකොලොජිකල් ඩෙත් එකක් එනවා. කොහොම මේ මගේ කසාද ගෑනේ. ඒ උග්‍ර සටනේදී අර මනුස්සයා බෙල්ල මෙරිකාගෙන අන්නේලාද කඩුව දීපන් කියනකොට කොපුව තමයි දෙන්නේ. ඉතින් ඒක නිසා අපි ඔය අපි ළඟ තියෙන ඔය අපිමයි ඇත්තටම ඔය මිනිස්සු මේ ලෝකේ ඉන්න කවුරුහරි අල්ලගෙන මගේ මගේ කියාගෙන අපි ඔය නිකන් මේ ආරූපයක් හදාගෙන ඉන්නවා. ඉතින් මේ මනුස්සනේ හරි වෙනසක්. කවුරුහරි කිව්වොත් මේ මාගේ මම ඔබගේ කියලා මේ මනුස්සට අපි අනිවාර්යයෙන්ම අර මාරුවර දාන යමක් වගේ දාන්නේ. නිසා කවදාකවත් නරකයි. මුත්තු මුත්තක ගාහ මුත්තක ගාහ ගාහ ගාහක මුත්තු මුත්තක කියලා සම්බන්ධතා හතරක් තියෙනවා. ලකුසාංශ කියන්නේ යෝගාවචරයේ කවදාකවත් තමන්න කොච්චර දායක උපස්ථාන කරත් දායක ග්‍රහණය කරන්න යන්න එපයි කියන්නේ. ගාහක වෙන්න එපා. ඒ දායකට පුළුවන් ප්‍රමාණය කරපොතින් යානත්ත වෙන කෙනෙක් කොහොමද නැත්තර එකයි. ඒක මේ ග්‍රාහකයාට දායකයට තමයි ග්‍රහණය කරන්න දෙන්නත් එපයි කියන්නේ. මේ දායකයල අපේ හැමතුරු කියලා කියනවා. දැන් ඔය උඩරට පැත්තේ ඒක තමයි කොක්ක. අපේ හැමතුරු. දෙමළෙක් පත්‍රය ලියලා තිබුණා මේ ළඟදී මේ දෙවල මිනිස්සු මේ ඔය ඇත්තට මේක ලියලා තියෙන්නේ විද්‍යාලංකාරයේ විකසි 25 සංවත්සරෙට අපි කවද්ද අපේ හාමුදුරුවෝ කියන්නේ කාටද? මොකද හාමුදුරුවෝ ගහන දෙමළුන්. හාමුදුරුවෝ කතා කරන දෙමළ. ඒකට අහන ඒ හොඳ ප්‍රොෆෙසර් කෙනෙක් සිංහල දන්න දෙමළ කෙනෙක් මේ සිංහල හරි ආදරයට ඔක්කොටම අපේ හාමුදුරුවෝ කියලා කවුරු හරි ඉන්නවා. අපිට නැද්ද ඒ උරුමය කියලා අහලා තියෙනවා. හාමුදුරුවෝ අපිට කුටින් ගන්න. හාමුදුරුවෝ කියන්නේ දෙමළ මිනිස්සුන්ගේ වෛරක්කාරයෙක් කියලා. දෙමළ හරි ආදරේ හාමුදුරුවෝ. ඉතින් ලොකු සාදි කියලා තමයි අපි කවදාකවත් ගාහ ගහට වෙන්නේ. එයත් මාව අල්ලා ගන්නවා මාත් යාව අල්ලා ගන්නවා. මුත්ත මුත්තක තමයි හොඳම වැඩේ. යාගේ වැඩක් පුළුවන් වෙලා කරගත්තා. තරම් පිනක් කරන්නේ මම මගේ වැඩක් කරගන්නවා. මට පුළුවන් වෙලාද උදව්වක් කරනවා මිසක් මේ සම්බන්ධතාවයේ ගෑණි මිනිහා අතරයි අම්මා පුතයි අතරයි අවදන් සේවකයන් අතරයි ගත්තොත් අපි ඒකට කියන්නේ කැක්කමක් නැතිකම. හංගුමක් නැතිකම. ඉතින් ඕමනයිද මොකද්ද මේ ජීවිතය ඇති වැඩේ? එහෙම නෙවෙයි ඉතින් මේ ලිංගතකම කැක්කමක් පපුවක් තියෙන්න ඕනේ කියලා තමයි කරන්නේ. ඉතින් පපුවට තමයි පීයෙන් අනින්නේ. ඔය පපුවටම තමයි පීයෙන් අනින්නේ. ඔය අතෙන්මයි අනින්නේ. ඉතින් කිව්වම හර විරුද්ධයි මිනිස් හිතනවා මේ අපි දුෂ්ට කතාවක් කරනවා, නිහිලිසම් ගැන කතා කරනවා. ඉතින් ඔය වෙලාවේදී දුකක් එනවා සාධාරණයි. ඒක ආත්ම ස්නේහයේද ආත්මනුකම්පාවද එතනම් පරානුද්යතා නැත්නම් පරදුක්ඛේ සහන රස දෙන දුකද කියන්න බෑ. හැබැයි ද්වේෂය බව නම් පැහැදිලි සීලා. එන ඔය දුක ද්වේෂය. ඒ ද්වේෂය මායා කරනවා. මේ ද්වේෂයෙන් තමයි පිටතර ධර්මංශ මරණය කියන එක. නිකන් මේ දැන් මේ මතුරෙත් තලුවේ එච්චරයි. මොන්නම ගානක් අක්ක. ඒ නිසා ඔයන්න ඕතනදී මායාකාරී ඒ කියන්නේ අපි කියන්නේ වංචික ධර්ම වැඩ කරන්නේ අපිව වශයට පවත්තර. ඉතින් ඒ නිසා අපි සාකච්ඡා කරන්න ඕනේ ප්‍රශ්නයක් එනකොට පුළුවන් තරම් මතක තියාගන්න ඊට වැඩිය පොඩ්ඩක් ඉවසලා තීන්දුවක් ගනිමු. පොඩ්ඩක් ඉවසලා වචනයක් කතා කරමු. පොඩ්ඩක් ඉවසලා කටයුත්තක් කරමු කියවම වෙච්ච ඒක තමයි ඕනාට වැඩිය කොවිද හම්දෝ කරන්න කියලා නොකරන කන්නේ. නත් නොකරම ඉඳලා. ඒ එක පැත්තක්. නිසා අපි අව ටික ටික ටික ටික මේ යන්ත්‍රයේ අර මේ මෙලි ගලේ අල්ලලා, තිල් ගලේ අල්ලලා, ඊටසේ දලි පීයේ පාන පාටිය අල්ලලා ඉවිත ඉවිත ඉවිත උක පට්ටම් කරගන්නකම් මේ මුළු ලෝකෙම තියෙන අපිට පරිශනාකාරක එක එකම එක එක මට්ටමින් අපිට ගෙනත් දෙනවා. ගෝයඩේ සාර්ථකයි ඔය පළවෙනි පන්තිය සමත් මෙන්න දෙවෙනි පන්තිය ප්‍රශ්නපත්‍රය. අර දෙවෙනි සමක්ය වෙන තුන්වෙනි පස්සේ පස්සේ ඒක වැඩි වෙන හතරවෙනි පන්ති. ඊගොල්ලෝට දිනුනුයි කියලා පහස් කියලා ලකුණු කියලා තෑගි දීලා පස්වෙනි පන්ති දෙනවා. ඉන්නේ ඉන්නේ ඉන්නේ ඉන්නේ ඉන්නේ මේක අර අදිශීල අදිචිත්ත අදිපඥා කියලා ඉදිරියට යනවා. ඒ නිසා මේ කියපු කතාවට ලේවලින්ම කතා කරපු නිසා බොහොම සන්තෝසයි. භාවනාත් හොඳට යන බව පේනවා. නමුත් අර මේ නිකන් අර ඔක්කොම හොඳයි ඔක්කොම නරකයි කියෝ වගේ ඔය අන්තිමට ආපු ශෝකේ නම් ද්වේෂය කියලා විතරක් ලකුණක් දාගන්න. ද්වේෂයම තමයි කඳුළු ඇක්කෙතිලා අඬා වැටිලා හැබැයි ඕක වැඩි වෙලා අර ගහගත්ත බැනගත්ත වගේ හිටින්නේ. ඒ දුසෝක වුණා ඉවර කරගයි. අනිත් මේ වගේ සාකච්ඡා කරනකොට ඒව නිකන් වාෂ්පීකරණ වෙලා යනවා. ඒකට අපිට කල්යාණ මිත්‍ර අවශ්‍යයි. නමුත් හැබැයි එන්නේ පිහිය බොහොම කිට්ටුවත් ඒකේ තියෙන එක ඒක නයි තින් මේ කරන්න බැරි කියලා ඉවර කරන්න බැරි සතුට මේ සත්‍යයකුත් වගේම සතුට ඒකට ලැහැත් වුණාට පස්සේ තමයි යෝගාවචරයාගේ බය නැති වෙන්නේ. හැබැයි මේ ගැට කඩලු දාගෙන යතුරු ජම්මල් දාගෙන හිටියට සතුට ඇතුලේ නම් ඉන්නේ මොනවද මේකේ තේරුම? මොනවද මේ ඉබ්බ දාන්නේ මොකටද? ඒක සතුටට යන්න දෙන්නේ නැතුව රැක ගන්න හදනවා වගේ පේන්නේ. සතුට ඇතුලේම රැක ගන්න හදනවා. මේ වැට කඩවල වලින් මුඛකින් අත් වෙන්නේ නැහැ සත්‍යක ඇතුලේ තාන්න. සර්වඥයන්සේ සඳහන් කරන මේ වංචනික ධර්මයේ තමයි අපේ ප්‍රධානම සතුරා. ඇතුලේමයි ජීවත් වෙන්නේ. එයා පේන්නේ වෙන ස්වරූපකින් වැඩ කරන්නේ මිත්‍ර ප්‍රතිරූපකව. එයා මතුවෙන්න මේ සිද්ධි වෙන්න ඕනේ කියලා. හරි සිද්ධියක් වෙන්න ඕනේ. ආචාර ධර්ම වෙන කෙනෙක්ගේ ගැටුමක් වෙන්න ඕනේ. මේ ගැටුමේදී මතුවෙන ගිනි පුළඟෙන් තමයි අපිට අත්සග්‍රාහීව වැළුව ඉදිපුළුඟ දිහා මධ්‍යස්ථව බලන්න පුළුවන් නම් පේනවා එහෙම පේන්නේ නැත්නම් අපේ ඇදේ පේන්නේ නෑ. අපේ අඩුව පේන්නේ නෑ. අපට අපේ තියෙන රංගනය, පිළිඹිඹුව, නිදර්ශනය පේන්නේ නෑ. නිසා ඒකට අපිට වෙන කෙනෙක් අවශ්‍යයි. ඒ ගැටෙන කෙනාට අපිට ස්තුතිවන්ත වෙන්න. ඒ මනුස්සයා නිසා තමයි මගේ අඩුව හෝ යාගේ අඩුව අද දෙන්නේ. ඒක නොපෙන්වන නම් මම සාන්තයි සුද්ධවන්තයි කියලා හිතන්නේ කියලාද සත්‍යයට ගැටුම් කරුණ දෙයියෝ දණී කිව්වා වගේ කොයිලා කුප්‍රයි. ආ යෝග ජීවිතයේදී මම කියන්න උත්සාහ කරේ එකක් කායික රෝග මාර්ගයෙන් දෙක සමාජික තත්ත්ව යටතේදී අපිට අපේ මානසිකත්වය පේනවා. මොකද අපි කවදාකවත් හිතන්නේ මේක භාවනා වැඩක්. අපිට හිතන්නේ මේක මේ මාර බලවේගයක්. එහෙම නැත්නම් මේ භාවනා කරන්න දෙන්න බැරි ලෙඩක්. අපි දෙක එකම කාසියම. භාවනාවෙන් තොරව මේ ගැන හිතන්න ගිය ගමන් භාවනා කරන්න. නෑ මේක 100ට 100ක්ම භාවනා කියලා හිතන්න ගිය ගමන් ඒත් පිස්සුක වැඩනවා. අධ්‍ය ප්‍රතිපදායින්නෝනේ මේ භාවනාව ප්‍රකාශ බවටපත් වෙන්නේ. භාවනාව පිළිඹු වෙන්නේ අපේ කායික තත්ත්වයෙන්. පුරුසාංශ කියලා තියෙනවා යෝගාවචරයාගේ ගුණාගුණ ගමනාගමණයෙන් පැහැදිලි වෙනවා. යන්නේ නැහැසිරිල්ලේ මිනිහා කවුද කියලා වැටෙන නිසා රහසත් එලෙපිටත් අවංකව කටයුතු කරන්නේ. සමාපාල ඇති වැඩක් නැහැ. ඉතින් ඒ නිසා අපි වැරදි කරන්න කියලා මේ ලයිසන් දෙන්න කතා කරනව නෙවෙයි. ඉතරෝ මතක තියාගන්න ඕනේ අපි මේ තනි වෙලා අපේ රෝග ලක්ෂණ මතු කරගන්න අමාරුයි. පුළුවන් ඉතින් අර අශිවිත්‍ය ඥාන වාචලා වගේ ගන්න පුළුවන්. අපි කරන්නේ ගැතුම තුලින් තමයි. ඒකට අනෙක් පක්ෂයක් බලන්න ඕනේ මේ සිද්ධිය නෙවෙයි වැදගත් වෙන්නේ. අපි මේ වගේ වැඩ කරන ආකාරය. අපනාදී තුන පණින්න හැටි, පස්සට වෙන්න හැටි, නැතමාවත තෝරගන්න හැටි කියන්නේ වැරදි තුලින්මයි හැදෙන්නේ. හැබැයි ඒක පරිවර්තන යුගයකට පත් වෙන වෙලාවක ඉතින් එකයි දෙකයි වැඩි කර කර කර ඉන්න ඕනේ නැහැ ඉක්මනට තේරුම් අරගන්නවා මේ එක දේ දහසක් නැයි තේරුම් ගන්නවා වගේ මේ ලෝකේ බුදුරජාණන් වහන්සේට කියා ගන්න බැරි වෙච්ච මේ මිහිරි සත්‍යය එච්චර දුර තියෙන එකක් නෙවෙයි බලන්න ඕන නැතිකමයි තියෙන්නේ අපි ඕනේ මේ సౌందර්යය බල බල ඉඳ මේ තේන සත්‍යය ප්‍රകൃතියට පහින් ගන්න ඒ තාක්කල් සංසාරය යනවා ඒ කෙලින්ම බොහෝ දෙනවයි කියලා කියන්නේ කාය ජීවිත নিরপেক্ষව සැප වේවා දුක වේවා හරි ගියා වැරදුනා උපේක්ෂාවෙන් කටයුතු කරගෙන යනවා නම් ඉතින් හත් දවසේ නිවන් දකින්නවා උදේ බණාල හැන්දෑවේ නිවන් දකින්නවා බණ මඩුවේදී නිවන් දකින්නවා කියන එක වෙනවා මේව නැතුව මේ පවුලේ කරදර නැතුව ලෙඩ රෝග නැතුව ඉතින් මේ ඒ කාපට් එකේ නිවන් යන දින කට්ටිය ජීන් වැඩපසල දානවා ඒක ඉතන මේ මාර බලවේගය විපස්සනා ගමන්ට කිසිම මාර බලවේගයක් නැහැ තමන්ම තමයි මාරයා දිව්‍යන් ආශ්‍රය තමයි මමකාර දිව්‍යන් ආශ්‍රය තමයි. ඒකට එන්න එන්න එන්න ප්‍රශ්න වලට මුහුණ දීමේ ශක්තිය, ඒ වගේම මුහුණ දීමේ ප්‍රතිශක්තිය වැඩෙන ගතිය එනවනම් හදිසි කරන්න එපා. මේ බාධාකින් තොරව වැඩෙන්න ආරණ එක තමයි කරන්නේ. හරි එතකොට මේ මේ සීලගේ මොනාද ඔය ටික කිව්වට පස්සේ ප්‍රශ්නයක් මොකක් හරි තියෙනවද ප්‍රශ්නයක් වශයෙන් නගන්න දෙයක්. පායනවා ඉතින් මම ඉතින් ඒකකොට මම වැරද්දක් නම් කරේ නෑ. නෑ දැනටත් ඔය වැරද්දන්නේ කරන්නේ මම මම මම මම මම මම මම මම මම කීකේ. මේ මේසේ මොකක් මේසේ එන්නත් නැති ආලේ වගේ මේ ගැලින් විදිහට කරනවා කියන්නේ ඒක සිවිල් හරවනවා කෙලවර දෙයක් නුවා පුණන් විතරක් නෙවෙයි දේශේ තේමනක් නැති නේද දේශය අනාත්මයි කියලා අපි පිළිගන්න කැමති නෑ. අපි ආත්මයක් දෙන්න හදනවා. ඒක මන්ට දෙනවා ඒක නැත්නම් ඒ කරපේ කරන්නේ. ඒ ආත්මේ ඒක නිකන් අර මේ අපි පිටිය යමක් එල්ලන්න හදන නෑයක් නෑ. පිටිය මහා ගැවට එල්ලෙන්නේ නෑනේ. ඒකට ඇණයක් ගහන්න බෑ නැත්නම් පොකෝ එල්ලෙන්නේ නෑ. ඉතින් අපි එක්ක අනුන්ට ඇණේ ගහනවා නැත්නම් Tamanට ඇණේ ගහනවා. ගැවුවට පස්සේ එල්ලද. නමුත් ඒක මේ මේ මේ වංචනික දෙයක්. එහෙම නැත්නම් ඒක මේ අසත්‍ය දෙයක්, අස්වාභාවික දෙයක්. ඒ නිසා ඒකේ ද්වේෂය ආවට පස්සේ මේක එල්ලලා තියන්න තරක් නෑ. එක්ක කාගේ හරි එල්ලන්න හදනවා. ඒ මනුස්සයාගේ එල්ලන්න දෙයක් නෑ. මොකද අනාත්ම ධර්මයක් මේකේ තියෙන්නේ. මේක ඔක්ක වදින තැනක් නෑ. දැන් තමන්ගේ එල්ල ගන්න. ඉතින් එල්ලනකොට ඉවසන්න බෑ. දැන් මේක එල්ලනවා එල්ලනවා හිතින්න දෙනකොට එක්ක මරනවා එක්ක මැරෙනවා. ඉතින් මොනවාගේ අර මේ පුරස්කටේ අතදා ගන්න බැරි තත්වයකට එනවා. මේ ਸਰවඥයන්ම දකලා තියෙන මේ අනාත්ම සංඥාවෙන් බැලුවා නම් මේ සංසිද්ධිය හොඳට දකින්න පුළුවන්. ඒකට ඇත්තටම කිඹුලා කනවා ඉවසන්න පුළුවන්. කොල්ල කටින් වැසෙනකොට තමයි යන්නකොට තමයි ඉවසන්න බැරුව යන්නේ ඔක්කොම සිද්ධියක් ඉවරයි. ඊට පස්සේ මේක දැන් මගේත් නෙවෙයි, ඔහුගේත් නෙවෙයි. බාහ්‍ය සෝතේ තියෙන නේව ඉද න හුරං න ඔබේ මන්ත්‍රේ. මේ දුක ඉල්ලන්න පුළුවන් තරම් එතනත් නැහැ. මෙතනත් නැහැ. දෙක අතර මැදත් නැහැ කිව්වොත් දුකේ එතනම වාෂ්පීකරණය වීමක්. දැන් වාෂ්පීකරණය කරන්න කැමති නැහැ. මේ සිද්ධියේදී මොකක් හරි කාට හරි මම හරි, එයා වැරදි, එහෙම නැත්නම් එයා තමයි පටන් ගත්තේ නැත්නම් මම තමයි පටන් ගත්තේ කියලා මේ කොන අල්ලන්න හදනවා. මේක මේක නෑ. දැන් අපිට ඔය සීලාවම ඔළුව උඩ දැනනවත් අපිට ගාණක් නැහැ. අපිට එතනකුත් නැහැ මෙතනකුත් නැහැ නිකන් ධර්ම සාකච්ඡාවක් විතරයි. කරන මනසට එහෙම නැහැ. ඒක ලේ ඒක තමයි දේ. ඉතින් කොහේ හරි එල්ල ගන්න බැරිනොත් එහෙම අපේ ධර්ම සාකච්ඡාවක් වැඩක් නැහැ. කිසි කෙනෙකුට මං ගණන් ගේමක් නැහැ කියලා ඉතින් දමා ගන්න හදනවා. ඔමල අවිද්‍යාව මොන කියනවා? කියන්නේ එනකම් මොනින්දලා අවිද්‍යාවට එනකම් මම හිතන්නේ අවිද්‍යාව නැත කිව්ලා. නාව කියන එකත් අවිද්‍යාවේ පැත්තක්. අවිද්‍යාව රෝග ලක්ෂණය. රෝග ලක්ෂණය. ඒ කියන්නේ නරකම යනකම් තියෙන්නේ අවිද්‍යාව. දැන් මොකද ජීවීමක්ම කියන්නේ නැදැනීම. අවිද්‍යාව. ඒ කියන්නේ එකක දැනීම තියෙනවා නම් ඉතින් ඒ අන්තිම නැගින්න පුළුවන්. ඊට ටික ටික ටික ටික තමයි අර බිලිකොක්ක දිගේ ගැවෙන්න ගන්න. බිලිකොක්ක ඇද වුණොත් නේ ඇමක් බවටපත් වෙන්නේ. බිලිකොක්ක දිගහැරලා කොච්චර ඇම එක දැම්මත් වදින්නේ නැහැ සතෙක් ගන්නෑ. ඊට බිලියක් වෙන්නේ නැහැ. දැන් අපිට මෙතෙන්දි බිලී කරගන්න ඕනේ මේක වෙල්ලන්න තැනක් ඕනේ දැන් මේ අපු සිද්ධිය ඉවරයි. මේක පටන් ගත්තේ ඕ නැත්තම් මම නැත්තම් හරි එයා නැත්තම් මම කියන එකක් දැන් ඉතුරුලා තියෙනවා. එහෙම දෙයක් ඇත්තේ නෑ ජීවිතේ. සිද්ධියක් වුණා ඉවරයි. ඊට කෙනෙක් දිහා බලුවොත් එහෙම පේන. නමුත් අපි එහෙම නෑ අපි ඒක නිසාර කරලා මොකද කරන්නේ? ඒක වැරද්ද එයාගේ කොක්කෙල්ල ගන්නවා. මම හරිය දැන් මේ විසපිය ඔක්කොම ගුණ ටික මගේ කොකේ ඉල්ලන්න පටන් අරගත්තාම බලන්න කොකු දෙකක් නෑ. ඉල්ලන්න කොක්ක නෑ. මොකද අනාත්ම ධර්මයක් තියෙන. ඉතින් අපි අර කොක නමන්න හදනවා. අවකාශය නමන්න හදනවා. මේ මේ බිලියක් හදන්න හදනවා කොක්කේ. බුදුරජාණන් කියනවා අවිද්‍යාව හැකිලි දිගාරනවා කියන්නේ. අපි සංයෝජන ධර්ම වලට කියන හැකිල්ල. හැකිලි කියන්නේ බිලිය. ඒක දිගාරනාට පස්සේ අහුවෙන්නේ නෑ. ඇල්ලුවාට අහුවෙන්නේ නෑ. වැලමිටෙන් අල්ලන කතාව දන්නවද වැලමිටින් අල්ල කතාව දන්නවද? ඈ ඉන්න කියලා අහුවෙන්නේ නැති බව දන්නවනේ. ඉන්නකෝ මොකද්ද බත්තියක් කාලා යන කියලා වැලමිටි ගන්න. ඒ වගේ අර හැම එන එකටම ඉන්නේ කියන්නේ. වාක තාල පාගෙරත් කතා කරලා පොඩ්ඩක් ඉන්න ග්‍රීන් ටී එකක් බීලා ඉන්න කියලා හැබැයි අල්ලන්න ඕනේ වැලමිටි. තරහා එනකොට කියනවනේ අයියෝ අපි එනකන් හිටියොත් එක්ක මේ පොඩි පරිශීලනයක් කරන්න මේ හරියටම වාර්ගය කෙලික් කර ගන්න තියෙනවා මිනිස්සු මේ කිනීරේට එකක් නැතුව තිබුණ තියලා දඩට කර ගන්න පොඩ්ඩක් එන්න. අපිට මේක ඇදාර ගන්න තියෙනවා කියලා ගැළපෙටින් ලණ්ඩ ඉගෙන ගත්තට පස්සේ අර අවිද්‍යාව ගැළවෙන්නේ කට්ට 12 මේක සැරේ නෙවෙයි. 12න් එක 12න් එක 12න් එක ගැලවිලා ගියාම අන්තිමට කොක්ක දිගහැරලා ඒකට බිලි බෑවක් ප්‍රශ්නයක් නැහැ. ඒ දාන මස් ටික සතුකට ආහාර වෙනවා මිසක් බිලියක් වෙන්නේ නැහැ. ඒ නිසා හැම දස සංයෝජන ධර්මම 10ම එකවර ගලවන්න බෑ. තුනයි එක සැරේ ගලවෙන්නේ ඒකෙත් අර බිලිය හැඩේ වෙනස් වෙන එක විතරයි වෙන්නේ. සංයෝජන වෙන්නේ නැවුවා සක්කාය දිට්ඨිය නැතිව සක්කාය ඉතුරු වෙනවා එතකොට හොඳට දන්නවා මොන මේක ඇද වෙලා තියෙන සාටි මොන තරම් මේක කොක්ක වැදුනද දැන් විදුලිය ගැන කතා කරනකොට කියනවා 230 කරන්ට් එක කතා කරනකොට කරන්ට් එක තියෙනවද කියලා බලන්න මේ පැත්තෙන් අල්ලන්න එපයි කියනවා අල්ලපු ගමන් මේක නැමෙන්නේ මේ අතට මේ මසල් සැදලා තියෙන්නේ මෙහෙම මේ පැත්තට අරගෙන මෙහෙම නැමෙන්නේ කරන්ට් එක තියෙන තැනක දැනගෙන චෙක් කරනවා නම් කරන්ට් එක දිනනද කියලා බලන්න මේ පිටපැත්තෙන් අල්ලන්නේ. පිට අල්ලපුවා ඇඟිලි නැමෙන්නේ මේ වෙනකොට කැපිලා ඇඳිත් තියෙන වැඩි. මේ පැත්තට ඇල්ලුවොත් නැමෙන පැත්තට වැඩි. ඊටකොට පිච්චිලාගෙම නට නැහිනවා. ඒ වගේ අර මේ සද්ද සම්‍යද්දෘෂ්ටි එනකොට වමතෙන් අල්ලන්නේ. නැලමිටෙන් අල්ලන්නේ. ඉතින් ඒකට අල්ලන එක අල්ලන. ආතර දෙනවනේ හොඳට කටයුතු කරනවා. ඊටකොට අතේ පොල්තර ගාගෙන තියෙනවා. මම පොල්ලත් එක්ක වැඩ කරන්නේ කියලා. හැබැයි වැඩ පිළිවෙල අර කට්ටිය වගේම. දෙදාගත්තම කොස්මයි කපන්නේ. අන්තිමට මේ මේ වලට ප්‍රතිවරයි. ඉතින් එන්නේ පොඩ්ඩ තමයි ඔය පොල්තෙල් ටික තමයි කාටවත් පේන්නේ නැති බුද්ධ ධර්මයේ තියෙන්නේ. අනිත් ආගම් වල පොල්තෙල් නැහැ නිසා අල්ලපුවම අහු වෙනවා. මේකේ තර රිද්දීම යනවා. අර පොදිය එල්ලන්න යන්න එපා. කණුන්ගේ මේක මගේ දැන් කිඹුල කාලේ ඉවරයි. ඒ කොහිල කටුකත් අතහැරලා දාපුවාම ඊට පස්සේ මේ ඒ තේරෙනවා මේ වෙලාවේදී ඒ හේතු දැක්වීම කවදාකවත් ওই සිද්ධිය සම්බන්ධ බුදුහමර බණ කියලා නැහැ. දැන් සාමාන්‍ය ද්වේෂය ගැන කතා කරලා තියෙනවා. දැන් මේ සිද්ධියට ඒක අදාළ කරලා ගන්න එකට අපිට ප්‍රඥාවක් ඕනේ. ඒ ප්‍රඥාව තමයි තමන් ඒ වෙලාවේදී ඇසිමිලේට් කරන්න ඕනේ. මෙතන මේ දෘෂ්ටි මෙච්චරයි. දැන් බර හරි ඉවරයි. මේ උතුරු ටිකත් ඒ අසල් මහලේ නතු යනවා. අපි ආර්ථිකය යහපත් ස්වභාවයක් තියෙන ඉතිරි මෙතෙන්දී ඉවරයි. ඉන්නට අනේකයි ඉතින් අහුවේ. කොළඹල වෙනවා. කියන්නේ මුදු අනතිමානී නැති වෙන. සමාජයෙන් සාකච්ඡාත් එක්ක විද්‍යාගත අධ්‍යයන. අපි එක්කෙනි දැන් රෝදේ ගැන සුවයනාසය බොහොමද කියන්නේ රෝදේ ඉන්නට ඇතුලේ බමුදාමට අර ධනංජන දෙන්නේ අකමැති නිසානේ. බමුදාමට තියෙන දැඩි තෘෂ්ණාවේ බමුණගේ තමයි අර රෝදේ මුලින් තියෙන්නේ. ආ බුදුහාමුදුරගේ ද්වේෂය බාටපත් වෙනවා. බැමිණිට කැමති. බැමිණි අර වචනේ කියන වෙලාවට අකමැති. අනිත් වෙලාවට බැමිණි gediy පිටින්ම ඕන. අර වෙලාවේදී බෑ. දෙකේ නසන්නස එතන ඒ තෘෂ්ණාව එයාගේ බමුණාම තියෙන ආසාවයි බැමිණි තියෙන දැඩි කැමැත්ත. නෑ බැමිණි තියෙන දැඩි කැමැත්ත වැඩි මෙතන තියෙන්නේ බැමිණිගේ අවධානය මේ බුදුහාමරණ නොහිටියා නම් කෙලින්ම බමුණුදහමට එන්න තිබුණානේ. මේ බුදුහාමරණ නිසා මේ ගෑණි ඉඳපුවාම බුද්ධ සරණ ගච්ඡාම කියලා බමුණට දෙහියට අපෙනවා. ඉතින් ඒකට බැමිණිත් එක තරහ වෙලා බෑනේ හන්දාවට. ඉඳිපහේ බුදු අවුරුත් එක තරහයි. ඊට පස්සේ යනවා ඊට පස්සේ මම ඔබ ඔබට බලන්නේ නෑ නේ මං ගිහිල්ලා මහා ලොක්කත් එක්ක කතා කරලා නඩු විසඳලා එන්නම් කියලා කිලිම බුදු දනන්ති කරන්නේ ඒක හොඳ වැඩක් වෙන්නේ බුදු ආවදෝ නිසා දැන් අපි වගේ කෙනෙක්ට ආව නම් අපි ගන්න මොකද මොකද අපිට කියලා තියෙනවා නෑ නෑ නෑ ලැබෙන්නේ මගේම මිනිස්සයා මේ මම බමුණු කුලේ මේ දෙටුවෙක් වෙලා ඉඳද්දි මේ ගෙදර මචං එතන බුද්ධ සන්නංගච්ඡාම කිව්වා මේක හරි විලියජ්ජා කරනවා ඒකටත් හැබැයි බැමිණිත් එක තරහ වුණ රැටපත් වෙන්නේ. නිසා බැමිණියේ එල්ලෙන කොක්ක එතන හොයාගෙන අර යන්නේ. බැමිණට අපි අන්ධහර පාලයන්. ටිකක් අද කරන දේ බලලා බලන්න හිටපොත් මම කරගෙන ඉන්නම් කියලා තමයි යන්නේ. ඉතින් අර දුරුම් ස්වාමීන් වහන්සේ අභිධර්මයේ තමයි ගෙනාර පාන්නේ. මෙතන එන द्वේෂයේ 100 100ක්ම අර බමුණු දහමටදී කැමැත්තේ ප්‍රමාණිත අනුව අටුපාත් වෙනවා. බමුණු දහමට ගොඩාක් කැමති කෙනාට වැඩියෙන් තරහ යනවා. අඩුවෙන් ඇති කරාට අඩුවෙන් තරහ යනවා. සාමාන්‍ය බමුණු කුලියේ පිටුනාට ඔය දෙටි බමුණෙක් නොවුනා නම් ගණන් ගන්න. මොකද සමුදේ සත්‍යයෙන් තමයි එතන. නමුත් ඒකදී ඉදිරිපත් කරන්නේ ප්‍රශ්නේ හැටියට. සමුදේ සත්‍ය වශයෙන් සාමාන්‍ය කියන්නේ තෘෂ්ණාව. මේ තෘෂ්ණාවනේ මෙතන තෘෂ්ණාවේ හේව නැල්ල තියෙනවා. තෘෂ්ණාව ලොකු නම් හේව නැල්ල ලොකුට වැටෙනවා. තෘෂ්ණාව බලවත් නම් හේව නැල්ල බොහොම කළු පාට. තෘෂ්ණාව ලාභාන හේව නැල්ල බොහොම ලාමකයි. ඉතින් ඒ වගේ මේ දෙක මාරු වෙන මාරුවිල්ල අපිට මොනම තාලෙමත් අල්ලන්න බෑ වංචනික ධර්ම. අපි ඇත්තටම මේ කොතෙන් යනකම් කරුණාවෙන් යනද කොතෙන් ද්වේෂයට යනවද කියලා කරුණාව කියනකොට කියන්නේ කරුණාම කියන දෝසං වංචේති කියලා. රාගය ගැන කතා කරනකොට කියන්නේ මෙත්තා මුඛේන රාගං වංචේති කියලා. අපි මෛත්‍රී කරගෙන කරගෙන ගිහිල්ලා එක තේලාවදී අපිට දන්නේ නැතුව මෛත්‍රී රාගයක් වෙනවා. විශේෂයෙන්ම මේ නිසා කියනවා මෛත්‍රී භාවනා මුලදී ඉෂ්ඨයවනසෙන් පුරුෂයන් මෛත්‍රී නොකළොත් පුරුෂයන් විසින් ඉෂ්ඨයට මෛත්‍රී උද හරි ලේසි. අල්ලගෙන ගිහලා ටික වෙලා ගිය ගමන් වංචනික ධර්මේ රාග රක්ත වෙනවා. කරුණාවෙත් ගිහිල්ලා වල අන්තිමට පාරටම ද්වේෂයට යනවා. ද්වේෂයට යන සිද්ධි තමයි ඔය යුතනීෂාවල පෙන්වන්නේ. ලෙඩා තමන්ගේම තාත්තා තමන්ගේම අම්මා නවත් එන්නේ එන්නේ එන්නේ හුස්ම ඇදගෙන ඇදගෙන ඇදගෙන යනවා. ඒ දොස්තර කියනවා "ඒරන්න බෑ" කියලා. ඉතින් එතකොට බලන්න ඉන්න බැහැ. ඒ කියන්නේ මැරෙන්න මැරෙන්න බෙහෙත් ගන්න. මන්ට බලන්න බෑ මට තියෙන දීසින කැක්කුම නිසා කියලා ඉතින් ඒකට අනිත් පැත්තෙන් උත්තර දෙනවා. ඒ ධර්මානුකූලව කියනවා භික්ෂුවක් නම් ඒක කෙරුවේ පාරාජිකයි. මරණ මරණ මරණ චේතනාව පහළ වෙනවා. නමුත් එතන යන්නේ මරණ චේතනාව වෙන්නේ මේ කැක්කුම වැඩිකම නිසා මගේ කම නිසා. යාර යාර හින්දිවෙන් සයිස් එක දවසක් කියනවා යා නూరు ගිල කුයින්ස් එක ඉස්සරහා වාහනේ මේ ගහන්න හදනකොට උඩ තට්ටුවක ඉඳලා හිතා ගන්න බැරි විදිහට පරෙයියෙක් පැතිලා කාර් එක ගහන තැන ඉස්සරහා මේ පොළවේ හැපෙනවා. බණේ නැහැ මැරෙනවා. මම බලන්න බැරි කමට ඇරියලු කාර් එක තියෙන උඩින්. ඊට මම අහන්න එපායි මම එහෙම කිරුවේ කියලා ඒ සතාට තියෙන ප්‍රේමේ සාමේ සංකේතේ. කි මැරෙනවා ෂුවර්. ඒසම මාත් නේද මරලා දාන්න. ඉතින් ඉතින් කරුණාවෙන් තමයි මේ ක්‍රියාත්මක සිද්ධ වෙන්නේ. අතෙන් යනකම් කරුණාංගල එක පාට ද්වේෂයට හැරුණාට පස්සේ සම්පූර්ණ ශීෂොෆෙනික් උතුල දෙන්නේ එක තුල ජීවත් වෙනවා. වෙන්නේ මොකද්ද? ප්‍රපංචනික ධර්මයක එක පාට විශ්මුද මාරු කරනවා. ඉතින් ඊට පස්සේ ලස්සනම දේ ඕකට උත්තර බඳිනවා මතක. දෙනවා මොකුත් නැහැ ලේසියටත් පාසකටත් දන දන වැඩි කරනවා. එහෙම වුණත් කියන හදාසටත් කියන්න කරුණු තියෙනවා නැත්තම් හදලා කියනවා. මේ මුළු සාහිත්‍යම ලෝකේ තියෙන ඔන්න ඔය ටික තමයි. කරන්න තියෙන දේ වංචනිකව කරලා ඊට පස්සේ ඒකට ලස්සන සාහිත්‍ය නිර්මාණයක් කරනවා මම මේ කිරිය මේක නිසා කියලා හරියට මුලින්දලා දැක්කම. මුලින්දලා අතෙන්ද යනකම් යන්නේ කරුණාවේ. කොතනද ඉපෙස්ටර් වෙනවද කියන එක තමයි පොත්ජනයාගේ තියෙන විශේෂිත ලකුණ කරුණාව දීර්ඝට හැරෙනවා. මෛත්‍රිය රාගයට හැරෙනවා. විද්‍යාව අවිද්‍යාවත් එක අතර වගේ ගන්දිනුවක් යනවා. සම්පූර්ණ ප්‍රතිපක්ෂ ධර්ම දෙකක් වැඩ කරනවා. ඉතින් මේකෙදී අර වෙස්මාරුව ඒ මනුස්සයා දන්නේ නැත්නම් ඒ මනුස්සයා තමන් විශ්වාස කරන්න බෑ. ඒ නිසා කියනවා ආනාපාන කරගෙන කරන යනකොට නැති වෙන තරක් එනවනේ. අන්නේ විස්මාරු අල්ලන්නේ කියලා. නුදනී තැනට ගිහලා ආයෙත් දැනෙන තරක් එනවනේ. අන්නේ විස්මාරු අල්ලන දැන දවස තමයි අපේ මේ ධර්මතාවල අනුශේ කොටස් වැඩ කරන හැටි මේ දැනෙනවා මේ නොදැනෙනවා. මේ නොදැනෙනවා මේ දැනෙනවා. ආනුවේදික මාරු වෙන තැන අල්ලන් ගෑමෙන් තමයි අපි මේ අපි මෙතෙක් කල නොදැක්ක මේ තත්තු මාරු වෙන තැන. වංචා කරන තැන පිළිබඳව සම්පූර්ණ අවධියෙන් ඉන්න ඕනේ දැනෙන තැනත් නොදැනෙන තැනත් දෙකම මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි මේ මාරු අවස්ථාවේදී මම අන්ධමත් නොවි අන්‍ය විහිිත නොවි නොතතන නොසක උපදවලා වෙන්න පුළුවන් දෙයක් මා තුලම මේ තුල නාම රූප ධර්ම වල සම්පූර්ණ උඩ ඔළුවෙන් හිට ගැනීම සිදු වෙනවා අන්න ඒකට අවදි වෙන්න නම් කිත්තු කරගෙන එනකොට සිහිකල් කරගන්න බාගයි ලකු සද්ධාවකින් මේ පෙරලිය වෙනකොට බලන්න. දැන් හරිය ප්‍රසූත කරන වෙලාව බලා ඉන්නවා වගේ, මැරෙන වෙලාව බලා ඉන්නවා වගේ, නිින්ද යනකොට බලා ඉන්නවා වගේ, නිින්දෙන් අවදිනකොට බලා ඉන්නවා වගේ සෑම සිද්ධියක්ම බලන්න පොඩ්ඩක් පිටිපස්සට ගිහිල්ලා ඒක නිකන් මේ සිද්ධියක් බලන්නෙක් වාටපත් වෙනවා. ඒ නිසා ඒ පාරට වේදනාවක් ආපුවාට පස්සේ අපිට ද්වේෂය නිසා වේදනාවක් මකන්න වැඩ කරන්නේ. වේදනාව ඉගෙන ගන්න අදහසට කීක මම වේදනාව ඊට දිහාත්ම වෙනස් දෙයක් වඩපත් වෙන හැටි වගේ බලනකොට පේනවා මේ දේ භවණ පරියන්කේ කාර වෙන කොහෙද වෙන්නේ මොනම මේ ලෞකික නියාම කවදාකවත් පරිවර්තනය දකින්න කැමති නැහැ ලෝක ලෝක අපි කියන්නේ ලෝක ධර්ම කියලා නැත්නම් ඒවට කියනවා මේ ඥාන ඒක ඔන්නගේ ප්‍රත්‍යুৎපන්නේ අල්ලන්නේ අඩු වෙගෙන යන හැටි දකින්න වැඩි වෙන දකින්න මේක මාරුව දකින්න දකින්න අපේ මේ ව්‍යාකරණය හැදිලා නැහැ අපේ භාෂාවේ ඒක දන්නේ නැහැ. මානෙක සිද්ධ වෙනවා. නමුත් අපේ හිත, අපේ මනස අපිට අපි මේක මේ මානෙක සෝක් පිටින එක අපිට බෑ ඒක දැක්කම ඒක ඉක්මනට අපි ස්ලෝ වෙනවා. ඒක වෙන්නේ. ඒක බ්ලැක් බොක්ස් එකක්. ඒක අන්ධ විද්‍යාවට අහු වෙන්නේ. ඇහි මේ අන්ධ බින්දුව කියන එක දන්නවද? තනක් තියෙන ඇහි පේන්නේ අපිට අපි කොච්චර මේ බලා හිටියත් මේ දෙක ફોකස් වෙච්ච නිසා තමයි අපි ඔක්කොම දකින්න කියන්නේ. නමුත් ස්නායු වල වදින තැන එතන අඳයි. ඒ අඳ බින්දුට අහුවෙච්චාම අපි දැක්කා වගේ අනිත් ටිකෙන් හදනවා. ෆොටෝෂොප් එකේ කරන සෙල්ලම කරන්නේ. හදුවට පස්සේ ඒක සම්පූර්ණ චිත්‍රය පේනවා. ඒ වගේ තමයි මාරුව දැක්කේ නැහැ කියලා කියන්නේ ලැජ්ජා. අපි දැක්කා වගේ කියනවා. අට උත්තර දෙනවා සාක්ෂි දෙනවා. මෙන්න මෙතෙන්දී අවදි වෙන්න පුළුවන් එකම සතා මනුස්සය විතරයි. ඊසෙකට මේ මාරුව අල්ලන්න බෑ. පාස් කැරියේ. නෑ. ඒකට ඒකට ඇත්තටම එළඹ සිටින අප්‍රමාදීව බලන් හිටියොත් චිත්තකරණය වෙනකොට දැනගන්න ඕන හොඳයි යෝගාවචරකම ඉස්මතු වෙන්න ඕන තරම්. නාරුවට හදනකොට ගෑස් බඳුන් කාර්යය ගෑස් බඳුම කරන්න හදන්නේ අර බෙරේ හයියෙන් හොල්ලන්නවනේ. අනිකාරේ බාරයින මැජික් කරන මිනිහව තිරාරෙන්නේ නැහනේ. ඒ වෙලාවේදී මේ බෙරේ හොල්ලන්නෙම මේ අතින් දෙල්ලමක් කරන්න හදන්නේ කියන එක දැනගෙන හිටියොත් අත් බෙරේ හිල්ලට වැත්තකදී මේකට පොඩ්ඩක් බලවන අදිසියක් මොකුත් නැහැ. ඉහි ඉලිලජ්ජාවක් නැතුව ඒ වෙලාවේදී මේ පණ තියෙන මාළුවෙක් කරන් පෙන්නනවා. පරියෙක් උග ගිල්ලලා පෙන්නනවා. බලනකොට මොකද වෙන්නේ? අවධානය අතෙන්ට ගත්ත ගමන් මෙතන දෙල්ලමක් යනවා. සබුදුරෙන් කියනවා දෙකම බලපං. භාවනා කරනකොට සද්දාවුන කමන්නේ. අද්ද ලකුණ සද්ද බලපං අරමුණ පුදුන අරූල් බලපං. දෙකම තියෙනවා දෙකම බලපං. මේක වෙනවා දෙකම බලපං. ඒකෙම නැති වේගෙන යන හැටි බලන්න ඉන්නවනම් අමිතෙන්ද එනකම්ම නම් මම යමක් තියෙනවා. මේ මූවමන්ට් එක ඩිවලොප් කරන්න ඕනේ. ඒක වෙන එන්ලාජ් කරන්න. ඒක ඇම්ප්ලිෆයි කරන්න ඕනේ. ඇම්ප්ලිෆයි කරනවා කියන එක අපි කියන්නේ වශී කරනවා. මාස්ටර් කරනවා. ලක්ෂ වාරයක් වෙන්නාටකොට ඒකේ තියෙන සීලාරේ නැතුව යනවා. ඕල ගැටි නැති වෙනවා. කෝඩු ගැටි නැති වෙනවා. ඒකට අවදි වෙලා බලනකොට පේනවා මේ අරමිනියම තමයි මේ. නමුත් සම්පූර්ණ වෙනස් සංගයන් ආඩම්බර පද්ධතියක් ඇතුව වෙන තාලයක් කතා කරනවා. ඉතින් අපිට පේන්න පටන් ගන්නවා දවල් මුගිය රාදනියල් කියලා අපි චිත්‍රපටි බලුවට මේ මේ දැනුම එකපොම කියන්නේ මේ දනියේ. මේ රෑ මේ දවල් වෙලා. ඉතින් අපි කො ලියන්න ගියාම කමටහන් සුද්ධ කරන්න ගියාම ලියවලකටපත් වෙනවා. මොකද මේක විතර කරන්න කියොත් එපේ භාවනා කරන්න හම්බෙන්නේ. ඉතින් බලන්න ලියන්න පටන් ගත්තොත් භාවනා කරන්න හම්බෙන්නේ. ඒකත් හැරෙනකොට දන්නවා මේ මොකද කාලද කතා කරන්නේ නැද්ද කියලා. ගොඩදෙනේ කෙතනදී මල්ලෙන් ගාලා තමයි කතා කරන්නේ. ආස්වාද ප්‍රසආදයට පෙරලෙනවා දකින්නේ. රාගෙන් ද්වේෂයට පෙරලෙනවා දකින්නේ නැහැ. භාවනාවට කැමැත්තෙන් අකමැත්තට යනවා දකින්නේ නැහැ. නමුත් ඒවා කියන්නේ ගමන් සුප්‍රබුද්ධලා වගේ උත්තර දෙනකොට තේරෙන පටන් අර ගන්නවා මේ ඉතින් අන්නාඩියක් එකකට කියලා තවන්නම් බොරු කියා ගන්න. මේක සංකප්පලාපවත් නෙවෙයි. බොරුත් නෙවෙයි. මේ අපේ දින දුර්වලකම. අපි දින දුර්ජනාසි අපිට ඉකිටිකාගේ ඒත් වෙලා මගරී යුතුයි පෙන්නලා තියෙන දුර්වලකම. ඒකට දුහාන්තන ෂටමාය විගති නැතුව මේ පච වෙන්න මැරලා. පච වෙනවමයි වෙන හැටි දකින්න. ඒක තමයි මගේ ජීවිතයේ මේ ළඟදී ගිහිලට පේනවායි කියලා කියන්නේ ගේහිත ග්‍රේන් කියලා කියන්නේ වෙනදනම් අපි ඕක ග්ලොස් ඕවර් කරනවානේ. වහලා දානවානේ. මල්ලෙන් ගහනවානේ. දැන් මල්ලෙන් ගහන්නේ. දැන් පුළුවන් තරම් තමන්ගේ අඩුපාඩුක මතු කරගෙන යනවා. දැන් ওই සයිකෝതെරපි වල කරන්නේ ওই ටික තමයි. එයාගේ යම් කිසි අටිපහුවෙච්ච මොකක් හරි සිද්ධියක් තියෙනවා. අමෙරිකාර සිද්ධියක්. ඒක මතු කරන්න කැමති නැහැ. මතු කරනකොට එයාට ඒ පස්මාර ගති මතු වෙන එක නිතර නිතර මතු කරනවා. අතවල යාර පේන්නේ කාටත් වෙලා තියෙනක තකනන දෙයක් නෑ අර කිසాగෞතමික දරුවා මැරිච්චයි කියන එක ජනසෙන් නිතරම මරණය අසන්න සලස්සන. අර තමයි ඕක ඉතින් කවුරුත් මරන දෙයක මගේ පළවෙනි කුතුහලයේ දරුවා තමයි. අරක වෙලාවට මරන තමයි මරණය කියන එක පිළිගත්තට පස්සේ ඉතින් මේ නිවනට මකර තොරණක් බවට කීටි ෂෝට් කට් එකක් බවට පත් වෙනවා. මේක කරනවායි කියන්නේ අපි බැරිම තැනලු. සාමාන්‍ය මිනිසෙක් ඒ වැඩේට යන්නේ දන්න පුළුවන් දහංගට සේරම දාන. බොරු සේරම කියන. වංචනික කර්ම සේරම කරනවා. කරලා කරලා කරලා ගුරුවරයෙක් කරන්නේ අමෙරිකනවා. මුරිච්ච තද කරනවා නටන්න නටන්න. ඉස්සර නිකන් සාමාන්‍ය ලූසට අල්ලලා තියලා හා යංකෝ එහාට මට යන යන ගානේ පොඩ පොඩ මිරිකන. මිරිකර වෙලට ඕජත් බහින්න මිරිකෙව්වට පස්සේ තියෙනවා මේ දඬුවඩුව ඊට වැඩි හයියයි කියලා එදාට යටත් කරන එක පන්දිසංශ කියන්නේ මිනිමරුවෙක් නඩුවට අරගෙන ගියාට පස්සේ ඒක උසාවියට නංගලා පිටි කුඩුවේ තියලා ඉතින් අරෙන් පොලිසියෙන් සාක්ෂි දෙනවා මේ සාක්ෂියට ඌ පුළුවන් තරම් කියනවා නන්ද උගත් විනිශ්චකාරතුමනි මම නිවැරදි කාර්යය උටට බලව කතා කරනවා. සාක්කයන්නේ ඔය සාක්කිය ඇත්ත. මේ ඒතර මම නෙවෙයි කිව්වේ. මම නෙවෙයි මැරුවේ. තව කෙනෙක්. ඒකත් ඇත්ත. හැබැයි මම නෙවෙයි. කියන කියන කියන සාක්ෂි ඇහෙන්න ඇහෙන්න ඇහෙන්න මෙයාට තේරෙන පටන් අර ගන්නවා. මිනිස්සේ කාරණා කාරණා තේරිලා. උසාවිය අහගෙන ඉන්න මිනිහට තේරෙනවා බොරු කියන්නේ කියන්නේ. ඒත් මිනිස්කාරයා කියනවා බලයේ තෝලා උඹ වැඩිකාරයා කියන්නේ නැහැ. ඒකෝට ඊළඟ උසාවියට යනවා. මිනිස්සගෙන නඩු ඇහෙන්න හරිනේ. සාකි 4 5 6 7 ඇරෙනුගේ තේනවා ලෝකෙටම බොරු කියව බව දැනගත්තොත් දැන් තේරෙනවා මට දැන් මරණ දඬුවට තව දඬුවමක් දෙන්න කියලා අන්තිමටම ඒ ආත්ම ශක්තිය දුරුනාට පස්සේ නඩුකාරය දෙතහලා වැදලා කියනවා අන්නේ දුක් පිළිසකා කරන මම තමයි වැඩිකාරයා අපි මට අඩු දඬුවමක් දෙන්න මට උසාවිය අනුකම්පාව ලැබෙන්න කියලා ඒ වෙලාවේදී උසාවිය වැඩ නැතර කරනකොට නඩුව අහන්න ඕනේ පෞෂත්ව වැඩන ලේව තමයි ආත්ම සංඥාව අපි අතහරින්නේ අන්තිමටම දඟලලා. එච්චකම මේ වංචනික දාන මාර්ගයේ සතමායාවික මාර්ගයේ හැම දහඟටක්ව දාන. ඒක හැබැයි මේ ගුරු කියලා මිසචන වලට වැටෙන්නේ නැහැ. ඒක මේ මනුස්සයට බග කියන්න බෑ. ඒක ඒ ජන්මෙන් ගෙනාවු ගතියක්. බුදුහාමුදුරුවෝ දන්න දෙයක් ඒක. ඒක එහෙම නටන්න ආරින්න. දුරට නටන්න ආරින්න. තමනුත් දැනගන්න ඕනේ මේ යන්නේ මම දන්න සමීකරණයක් අනුව නෙවෙයි. මට විසඳ ගන්න පුළුවන් එකක් නෙවෙයි. ඒක මම පුළුවන් තරම් සතමායාවී ගතියෙන් තොරව විවෘතෝ නියමේ. කෙලස් ටික පේන්න අරින්න ඕනෑ කියලා. ඒක මේ භාවනා මැදට අන්තිම වටනකම. අන්න එතන ගියාට පස්සේ අන්තිමට අපි පාවා දෙන්නේ බැරිම තැන. ඊට අපිට නිවන් දකින්න ලොකු ආසාවක් තියෙනවා කියන. ඒක බොරු. අපිට ඕන කරලා තියෙන මේ මම ලොකුයි කියලා පෙන්න ගන්න මම භාවනාකාරයෙක් සිල්වන්තයෙක් කියලා වෙන්නන්න ඕනකම තියෙන්නේ. ඒ තුලින් බුදුරජාණන්සේ අඬ ගන්න අඬ ගන්න අඬ ගන්න කියලා අන්තිමට අනාත්මයට යනකොට ඒ තට්ටු වෙනකොට තට්ටු වෙනකොට ඊපස්සේ තේරෙන්න පටන් ගන්නවා මට වැඩි නිවන් දැකගත්තු ඉන්නවා ලෝකේ. ඊයත්තන්න මේ නාටකම පේනවා. මම දැන් ඊයත්තන් ඉදිරි පිට වැලිගඩ විල්ලෙත් තරම්වත් නැහැ. මම මේ කරන්න හදන්නේ මගේ මේ ආත්මෙ පෙන්වන්න හදන එකයි කියලා පච වෙච්ච දවසට ඒකයි බුද්ධ ආදී කාය බුද්ධ පාද කාලයකට නිවන් දකින්න බෑ කියන්නේ. 1000ට බුද්ධ ආදී උතුමනාස්ත වැඳලා කියනවා අන්දව අන්න ශ්‍රේෂ්ඨයි. අන්තිමයි ගෙලදී බුදුගුණ කියන්න පටන් ගන්නවා. ඒ කියන්නේ මේ රෙද්ද පල්ලෙන් බයින වෙලාවේ. කටේ තිබුණ හරියන්ද රෙද්ද පල්ලෙන් බයිනකොට හයියෙන් බුදුගුණ කියනවා. මේ බුදුහාමර දිබ්බ චක්කු තියනවා, දිබ්බ දෝත තියනවා. නොපෙනෙන දෙයක් නෑ. ධර්මයේ පුදුමාකාර ගැඹුරු කිය කිය අරහතට අවධානය යොමු කරනවා. එතකොට වෙන්නේ ඔක්කොම සංස්කාරට කියන්නේ. හරිම ලස්සන වැඩක් අපිට තියෙනවා. ආ විනාඩි 10ක් තියෙනවා මෙල්බන් වලට. මෙල්බන් වල නෙමෙයි අපි කාටත්. ඔතන ස්වාමීන් වහන්සේ මේ භාවනාවට සම්බන්ධ ගැටලුවක් කියන අන්ත මේ වෙලාවේ. හොඳයි හොඳයි එන්න. කියන උපදේශ අනුව සතියක් පුරේ භාවනා කරා ඊට පස්සේ මෙල්බන් ඇවිල්ලා මේ උපදේශ අනුව මම පැය සමාරක් වගේ වෙලාවක් දිනපතා භාවනා කරනවා උත්සාහයක් භාගයක් පමණ සක්මන් කරලා ඊට පස්සේ උත්සාහ ගන්නවා පැයක් වගේ හරයන් භාවනාව කරන්න නමුත් අපහසුතාවයක් තියෙනවා සතිය දැන් සමාධි වගේ ගත වුණාම ආස්තොත් උත්ම පාස්කාගෙන යෑමේ අපහසුතාවයක් තියෙනවා නිතර මේක කැඩෙනවා වගේ ටිකටම කන්සන්ට්‍රේෂන් කරන්න අමාරුයි ඒ ගැන මම උපදේශයන් බලාපොරොත්තු වෙනවා වහන්සේ. ඒ කියන්නේ හුස්ම ගැනීමේ කායික අපහසුතාවයක්ද සත්‍ය පැවැත්වීමේ අපහසුතාවයක්ද මොන විදිහටද ඒක විස්තර කරන්න පුළුවන්? සත්‍ය පවත්වා ගැනීමේ අපහසුතාවයක් දැන් හුස්ම ගන්නක වැටෙනවා ඒ හස් ශනිකයම වගේ එක විනාඩියකින් දෙකකින් වගේ එක ඇදිලා ආයේ ඉතිරි එහෙම දුවනවා. ඉතින් මේ தත්ත්වය දැනට පවතිනවා මගේ. එතකොට ඒක දැනගත්ත ගමන් සතිය නැවත තිබුණට එනවද නැත්නම් හිතවිලි රමණයේ දිහාවට දිගින් දිගට පිට යනවද? ගොඩක් වෙලාවට හිතවිලි ගමනේ දිගින් දිගට යනවා ආයේ විනාඩි 3-4කින් ආයෙත් මම ආස්වාදයට යොමු කරනවා නමුත් ඒක ස්වභාවයෙන්ම වගේ සිද්ධ වෙනවා. යන එක නෙවෙයි නැවත ගන්න අවස්ථාවේදී Taman දැනගත්තට පස්සේ හිත කීකරුව Tamanගේ අරමුණට ගන්න පුළුවන්කම තියනවාද නැත්නම් හිත දලදඬු වෙලා ඒ නන්නත්තර වෙන්න පිටිපැත්තට යන දුන ගතිය වැඩි වගේද පේන්නේ මම එකක් අහන්නේ යන්නේ ඒක නෙවෙයි අහන්නේ. ඔව්. ඔකියන. ආපහු ගන්න පුළුවන්කමක් තියෙනවා. එහෙනම් ඕක ඉතාම වැදගත් අවස්ථාවක්. ওই තමයි සතියට අසතිය අහුවෙන වෙලාව. දැන් සතියට තේරෙන්න පටන් ගන්නවා කොච්චර සතියින් ඉඳ ගියත් හිත කඩප්පුලිකමේ ඇවිදිනවා. හැබැයි ඇවිදිනකොට දැන් දන්නවා ඉස්සරෝග ගියා දන්නේ නැතිකම තිබුණා. දැන් දන්නවා. ඒක නිසා දැන් ලාභයක් තියෙන්නේ. ඒක කමෙන්ට ලාභද කියලා දැනගෙන දැනගත්තකම බයලජ්ජා සහිතව හිත අපවරමුණට එනවනම් මේක මතක තියාගන්න දැන් සතිය අඛණ්ඩ වෙන්නයි මේ උත්සාහ කරන්නේ. බබා ඉස්සලා වැටි වැටි ඇවිද්දා දැන් එයා දිගටම යන්න හදන හැබැයි ඒ වැටෙන වෙලාවේදී විශ් වෙන ගතියක් එනවා. පොඩ්ඩක් විශ් වෙලා ආයෙ හිට ගන්නවා. නැත්තම් නැගිටපු ගමන් හිට ගන්නවා. ඒ කියන්නේ බබා දැන් 7යි 7යි කියලා හත පන්නන්න හදන වෙලාව. ඉස්සලා තියෙන පියවරෙන් දෙකක් පියවරෙන් පියවරට පය මාරු කරන අවස්ථාවේ දැන් එයාට ඕන කරලා තියෙනවා හත හතෙන් නතර කරන්නේ නැතුව 14 කරන්න. අන්න ඒ වගේ ඒ තෙන්ද යනකොට තමන්ගේ සතියේට පුංචි අසතියක්වත් ඉවස ගන්න බැරි තත්යකටපත් වෙනවා. අසතිය වෙන්නේ හිතවිල්ලක් වශයෙන්, වේදනාවක් වශයෙන්, සද්දයක් වශයෙන්. නමුත් ඒක ගිය බව, යන බව ඉස්සෙල්ලා අපි අහුවොත් කමටහන් සුද්ධන කියනවා මට විනාඩි 10ක් භාවනා කරත් ඇති ආනපාන. මුතෙන්ද ගියාට පස්සේ කියනවා එක හුස්ම රැල්ලෙදිත් පිට පිට යනවා. හුස්ම රැල්ල දෙකෙන් තුනෙන් හිත පිට යනවා කියලා. ඒකට හේතුව පිට යාම වැඩිවීම නෙවෙයි, පිට යාම පිළිබඳ සංවේදීකම වැඩි වෙලා තියෙනවා. මේක යෝගාවචරය දකින්නේ වැරද්දක් දකින්න වගේ. නෑ මේ මැෂින් එක ඔටෝ රන් එකට දාන්න හදන්නේ දැන් මේ. යා විශ්ීම යාගේ අඩුපාඩුකම් හදාගෙන යන වෙලාවේදී ප්‍රශ්නයක් වශයෙන් ඉදිරිපත් කරලා කමන්නේ හැබැයි මේකට පිළියමක් නැහැ. පිළියම මෙච්චරයි මේක අනිවාර්යයෙන්ම අර Taman drive කර කර ඉඳලා චෝකර් ජීවන් කාර් එකට ඩ්‍රයිවර්ට ප්‍රොෆෙෂනල් ඩ්‍රයිවර් කෙනෙකුට මාරු කරන වෙලාව. ප්ලේන් එක ඔටෝ පයිලට්ින් දාන්න සූදානම් කරන වෙලාව. ඉතින් මේ වෙලාවේදී ටිකක් සර්විලියන්ස් තියෙනවා නිසා මේක ඉතාමත්ම වැදගත් අවස්ථාවක් විදිහට සලකන්න ඕනේ මේ ලකුණ සාතික කරන්න මොකද්ද ඕනතර නන්නතර වෙන්න දෙන්නේ. හැබැයි නන්නතර වෙච්ච බව දැනගත්තාම චීකරුව නැවත කර්මස්ථානට වැඩ පොළට එන ගතිය තියෙනවා නම් ඒක තමයි අපි මෙතෙක් මුළු సంతාන උපදවපු හොඳම ගුණේ. අන්තිමට ඔක ඉබේ වෙන්න පටන් ගන්නවා. අරමුණට යන බව දකිනකොටම ආපහු වෙන්න පටන් ගන්නවා. ඒ නිසා මේ ඉදිරිපත් කරපු ස්වරූපේ මම වටහා ගත්ත හරිනම් මට පේන්නේ භාවනාව භාවනාව විසින්ම සතිය සතිය විසින්ම සමාධිය සමාධිය විසින්ම අඛණ්ඩ වීමට ගන්න උත්සාහයක් මෙතන තියෙනවා. මේක සක්මනේ කෙලවරේදී පොඩ්ඩක් සතිමත්ත්වය වැඩි කරන්න. එතකොට හොඳට තේරෙයි. සක්මන දිගේ අනකම් හොඳට තියෙනවා. එහා පැත්තට ගිය ගාම රූප බලන්න, ශබ්ද අහන්න, ගඳ බලන්න හිත ටිකක් නන්නතර වෙනවා. මොකද අර හැල්ම කැඩෙනවනේ. මෙන්න මෙතනදී මේ ඉඳුරන්ට බැඳෙන ගතිය දකින්නකොට අපිට තේරෙනවා මේ සක්මනේ මේක අභ්‍යාසයක්. පරියංකයේ මූල කර්මස්ථානයෙන් පිට කර්ම පිටතනකට යනකොටම අල්ලන්න බෑ. මොකද අපව ගැනීම පිළිබඳව වග වෙනකොට මේකට කාරක අපමාදේසා කාරාපක අපමාදේ කියලා දෙකට කඩනවා. කාරාපක අපමාදේ කියලා කියන්නේ තේරෙනවා දැන් සතියේ නෑ කියලා. මොකද්දෝ දැනුවකට. එතකොට ඉබේම සතිය ඇවිල්ලා නියම ආසනේ ගන්න. ඒකට කියනවා කාරක අපමාදේ. කාරාපක අපමාදේ කරන්නේ දැන් ඔබ ආසනේ නෑ. ඔන්න වෙන කෙනෙක් ඇවිල්ලා ආසනේ වාඩි වෙලා ඉන්නවා නැත්නම් ආසනේ හිස් කියලා මොකද්දෝ පාළුවක් දැනෙන ගන්න. ඒක දැනෙනකොටම විජහට අය ඇවිල්ලා තක්කාල ආසනේ ඉඳ ගන්න ගතියක් තියෙනවා. මේක බොහොම මම ජමයට නිමල් රත්නායක වෙන්න ඕනේ කතා කරන්නේ. එහෙමයි එහෙමයි ස්වාමීන් වහන්සේ. මන්න දෙකම අහුවෙලා තියෙන ප්‍රශ්නෙත් අහුවෙලා තියෙනවා ගෝලයක් අහුවෙලා තියෙනවා. <laughs> හරි. හරි අපි දැන් වෙලාව කිට්ටු කරගෙන එනවා මම හිතන්නේ තාම මේ පැත්තෙන් ප්‍රශ්නයක් මතුණා මොකද්ද කියන්නේ? දැන් වෙන ප්‍රශ්න නැති ගතියක් පේන්න තියෙන්නේ තාම ඇත්තට මෙල්බන් වල තියෙනවා නම් කතා කරලා කමන්නේ. නෑ නෑ නෑ. අනේ නෑ සීල හරිසෝ කරී නරක හොඳ කෙනා. ඒක නෙමෙයි මං කියන්නේ ද්වේෂයෙන් තමයි ඔය මේ මේ ශෝකේ ඇවිල්ලා තියෙන කෙනෙක් බලාපාන් එච්චරයි කියන්නේ. ඒ අවසානට ඇති වෙලා තියෙන ශෝකය දැන් ගේම ඉවරනේ සම්පූර්ණ විවරයි සාර්ථක ලකුණු ලැබිලා තියෙනවා. දැන් තමයි තියෙන්නේ මේ ඇවිල්ලා තියෙන ශෝකයත් ඒක ධර්මානුකූලව බැලුවත් ද්වේෂපදන මේ තියෙන්නේ. නිසා ඒකටත් මෛත්‍රී කරන්න. ඒකටත් කරලා නිකන් අර මේ මధుරවා කාලා ගියාට පස්සේ ඉතුරු වෙන සිලන්දුවේ ඔය නිකන් ඔය බාම් ටිකක් ගාලා අරන වගේ කහන්න යන්න එපා. කාලා අරපමඩ පස්සේ ඕකත් යනවා. ඊට පස්සේ ඕක තොග වශයෙන් එන්න පටන් ගනී දැන්. ඔය සිල්ලරට විකුණන වෙලාව කවුවලා තියෙන ඊට පස්සේ තොගේට එනවා. ඊට පස්සේ මේ ඉවසපන් පපුව කියලා මේ දර දරණ එකයි තියෙන්නේ. තේරෙනවද? හරි හරි හරි හරි මට පොඩි දේ වුණත් පට ගන්නකොට තේරෙනවා. ඒක හරි. ඒව ඔක්කොම සාර්ථකව කරලා තියෙනවා. ඔය හිතවත්කම අදින් පස්සේ වෙනස් කරන්නත් එපා. ඒ මනුස්සයාකට මේ හිතවත්කම පෙන්වන්න මොකද ගැඹුරු පාඩමක් අපි දුකන්ලා තියෙන්නේ. ළඟ කෙනෙක් දෙනකොට දෙන්නේ මේ පපුවටමයි ගන්න. අයවන අරේ පිටතෙන් කොට ගන්නෑ. හරියටම තුවාලෙටම අයින්නවා. ඉතින් ඒ නිසා ඒකට ස්තුතිවන්ත වෙන්න මේ මනුස්සයත් එක්ක යාළු වෙන්න යන්නත් එපා. තුවාලේ පොඩි කාලයක් සනීප වෙනකන් ඉන්න. එතකොට මේ පුද්ගලයා ගන්න ධර්මයක් තිබෙද්දී එයා ගැන විශේෂ තමන්ගේ ආකල්ප වෙනසක් ඇති කරන්න යන්න එපා. නමුත් මේ සිද්ධියේදී තමන් අතප්පයක් කඩා ගන්න නැතුව එයාට ද්වේෂයක් ඇති කරන්න නැතුව බේරුගත්තා කියලා අපි සීල සමාජ අපේ ත්‍රිවිධ රත්නයට ගරු කරනවා දැනට ඉතුරුලා තියෙන රෝඩ් දැනට ඉතුරුලා තියෙන ඔය ශෝකය ද්වේෂ බදන මේ කියන එක විතරක් දිහා බලනකොට අපිට තේරෙන එතෙදි කලහක්ක් තියෙනවා ප්‍රතිපර කමක් නැහැ ඊට පස්සේ දිගටම අර පුද්ගලයාත් එක්ක සාමාන්‍ය ක්‍රමයට මේ මොකද්ද මේ සම්බන්ධකම් පවත්නකොට මුත්තු මුත්තක නැගා මුත්තු මුත්තක ස්වරූපේ තියාගන්න. මේ පුද්ගලයා Taman කරේ මිදිලා. සම්මුත් ඒ පුද්ගලයා කරේ මිදිලා. මේ සිද්ධිත ඉස්සලා වගේම හැබැයි ඉස්සලා තිබුණ සෙනෙහසක් මගේ කියන ගතිය ඒක දැන් පොඩ්ඩක් ඈත් වෙලා තියෙන්නේ. ඒ හිතලා කරන එක නෙවෙයි කෙරෙනවා. ඒක එහෙම වෙන්න දෙන්න. හැබැයි හිතලා අට ඉඟි කරන්නවක්වත් ඔබ නිසා මම පාඩමක් ඉගෙන ගත්තා කියනවත් යන්නේ නැහැ. මෙහි යනකොට අමතර මොනවද කියන්න තියෙන්නේ? ඔය సౌందర్యාත්මක සිද්ධි වගේක් වෙන්න පටන් ගන්නවා. ඔය තුවාලේ හරිපෙන පැත්තදී. ඒක මේ අපිට කවුරුත් උගන්න දෙයක් නෙමෙයි. අපිම බෙදාගෙන කන්න ඕන දෙයක්. ඒ නිසා මගේ තියෙන එකම මම ඇනලයිස් කරා හරිනම් මට කියන්න තියෙන ඔය දැනට තියෙන ශෝකය, ද්වේෂ පදනමේ කියලා දැනගෙන ඒකට පොඩ්ඩක් ඔය මොනවද අයිස් ජෙල් ටිකක් ගන්න. අයිස් ජෙල් ටිකක් ගාව ඕකත් නැති වෙනවා. ඒක ඉතින් ඒක ඉතින් නෑ පළවෙනි වතාවට නම් හුඟක් හිතේ නෑ ඉස්සරහට තෝගේ හිටින්නේ. දැන් ඔය සිල්ලරට උනේ ඔය දිගින් දිගට යනකොට ඕක ඔච්චර කියා පාන දෙයක් නෑ මමක් දරුවෙක් හදනකොට තියෙන වේදනාවක් මම දන්නවා රජ කෙනෙක් 8ක් දිනා ගන්නකොට තියෙන වේදනාව දන්නවා. ඉතින් ඔය එකක් වුණාට එච්චර ඒකේ ශ්‍රේෂ්ඨත්වයක් නැහැ. දරුවෝ 10 දෙනෙකුටත් නොවෙන්නේ. ඒකට තමයි අම්මා කියන්නේ. ඒ වගේ මේ වගේ සිද්ධි වැඩි වෙනකොට වැඩි වෙනකොට අමා මෑණී බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ කවුද කියන එක තේරෙනවා. බුදුජානනාථට ඒ කිට්ටුවන්ට මස්සිනානේ වැඩි දුන්නේ. මස්සිනා. ඒකේ ඉන්න ඒක තමයි ඒකට යාගේ මාමන්ඩි පාරහරා බුදිය ගත්තා. සුබුදු රජුරෝ පාරහරා බුදියගෙන තියෙනවා යන්න බැරි වෙන්නේ. ඒ වගේ අපි හිතාන ඉන්න චිත්‍ර නෙමෙයි තියෙන්නේ ඔතන. ඇත්තට බලනකොට නිසා යාළුවෝ නෑදාය කියලා කිත්තු බදා ගන්න යන්නත් එපා. ද්වේෂ කරනවා කියලා වෙනම තත්යක් හදන්නත් යන්න එපා. ඒක නොවිච්ච ගන්න. මෙහෙම දෙයක් නොවිච්ච ගන්න ඉඳ ගියාම අපි ඇත්තටම තපස. අපි ඇත්තටම යෝගාවචරකමටපත් වෙනවා. නැත්තම් රංගපෑමක් කෙරෙන්නේ නැහැ. හරි අපි දැන් 9යි වෙලාව මේ ඒ නිසා අපි මෙතන නතර කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ස්වාමීන් වහන්සේ අවසරයි ස්වාමීන් වහන්සේ ඉන්න විකටම ඉන්නව නේද ආරන්නේ කියන්නේ නෑ මට මාරාත් එක කිසිම ගනුදෙනුවක් කොන්ත්‍රාත්යක් තාම අසංකල්ලා නෑ කොයි වෙලාවෙද විශ්වාස නෑ ස්වාමීන් වහන්සේ යම් දෙන්න බෑ අපි තමයි හොඳින් යන්නේ හරි ඒ කට්ටියට ඔහොම මේ මාර ශක්තිය තියෙනවා නම් කරගන්න මට ඉති ඕකට උත්තර දෙන්න විදියක් නැත්තේ නෑ මම දන්නවා ওই මාර මැෂිනත් එක්ක ඌවා කතා කරලා වැඩක් නැහැ මොකද්ද කෙරෙන්න ඕනේ මොකද්ද කියන්නේ ඉන්නවනේ මේ විසිතුමෙන්ද වගේ ඉන්නව නේද? ඔව් දිගටම ඉන්නවා පල්ලෙහාට කෝල් එක ගන්න. ටෙලිෆෝන් නම්බර එක දන්නවා ලියන මහත්තයාගේ. ආ මේ නම්බර එක තියෙනවා ස්වාමීන් වහන්සේ. මේ මේකටත් කතා කරන්න නැත්නම් ওই චිත්තවත් දන්නවා ලියා ගන්න කෝල් කැලක් කරන. එතකොට ලියන මහත්තයාට කෝල් එකක් දීලා එන්න. එතකොට මේ ඉන්නවද නැද්ද කියලා දැනගත හැකි දැනගන්න වෙන ප්‍රෝග්‍රෑම් එකක් වැටලා නැහැ. හොඳයි එහෙනම් අපි මෙතනින් නතර වෙන්න බලාපොරොත්තු වෙනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. සම්මයි සාමකාමී. ආකාශනම්මි සම්පතං පුඤ්ඤ සම්පතං සම්පේ දීවානුමෝදන්තු සබ්බ සම්පත්ති විද්‍යා එතිතාවතාචනම්මි සම්පතං පුඤ්ඤ සම්පතං සම්පේ දීවානුමෝදන්තු සබ්බ සංකප්පී ගිය මිත්තාවතාචගම්මි සුඛතං කුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බදං පරිත්‍ත්‍ය ආකාදත්තා චුම්මණ්ඨා දීවා නාගමහිතා පුඤ්ඤන්තං අනුමෝදිत्वा තිරං රක්ඛන්තු සාසනං ආකාශත්තා චුම්මණ්ඨා දීවා නාගමහිතා විඥානතරණ ප්‍රමෝදිत्वा චිලංගක්ඛන්තු දේශන ආකාශත්තා චුම්මත්තා දීවානාගා මහිත්‍තා විඥානතරණ ප්‍රමෝදිत्वा චිලංගක්ඛන්තු පරං ඉදං හෝ ඥාතිනම් හෝතු සුඛිතා වന്തു ඥාතයෝ ඉදං හෝ ඥාතිනම් හෝතු සුඛිතා වന്തു ඥාතයෝ ඉදං හෝ ඥාතිනම් හෝතු සුඛිතා වന്തു සමාධි විනා පුඤ්ඤ කම්මේන මාගේ බාල සමාධි සතං සමාගමෝ හෝතු යාව නිපානපත්ත්‍ය පුඤ්ඤ කම්මේන මාගේ බාල සමාධි සතං සමාගමෝ හෝතු යාව නිපානපත්ත්‍ය විනා පුඤ්ඤ කම්මේන මාගේ බාල සමාධි සතං සමාගමෝ හෝතු ආවෙත්වා